අවසානයේ අපි කණ්ණාඩියෙන් බලුවම ඒ තියෙන බාහිර දේ ප්‍රතිබිම්බය තමයි අපිට පේන්නේ කියලා. ඒක ආ නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ. දැන් ප්‍රතිබිම්බ කණ්ණාඩියට වැටෙන්නේ බාහිර තියෙන දේක ප්‍රතිබිම්බයනේ. ඔය වගේ ඒ වගේ තමයි හිතේ හිතේ තියෙන ප්‍රතිබිම්බයක් තමයි අපිට වෙන්නේ. ඒක හරියටම 100% සමාන උදාහරණයක් නෙමෙයි නම ඒ වගේ. ඒ කියන්නේ කන්නාඩියේ තියෙන ප්‍රතිබිම්බයන් කියලා වටාපත කියද්දි 300 දුකද වටනවා. කන්නාඩියේ තියෙන ප්‍රතිබිම්බ 300 වටින්නේ නැහැ නේද? ඒ වගේ අපිට ඇතුලේ දින එකට අර වට එළියේ කියනවා හෝ නැතා ඒක කියන කියන්න බෑ අපි මේ එකේ මොක් හරි අදාගත්තු ඡායාවක් වගේ එකක් තමයි කියලා ඒකට උදාහරණයක් දෙන්නේ. ඔව් එතකොට එතකොට ඒ හාමුදුරුවනේ බාහිර තියෙන දේ අපි අල්ලගන්න විදියයි කියලා දෙවෙනි දේ කියන්නේ. එහෙම කිව්ව නේද ඒකේ? අල්ලගන්න විදිය කියන්නේ අපිට සෙන්සර් විදිය ඒ කියන්නේ බාහිර තියෙන ඔතන පොඩි කේස් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔක දැන් ඔක පැහැදිලි කරන්න ගත්තයින් පස්සේ වෙන වචන වලින් කියලා පැහැදිලි ගන්න ඔක. ඉතින් එහෙනම් ඒක අර වචනෙන් වචන කියන එක හරිය කියලා ගන්න එපා. ඒකද අර එක්සා ඒක මේ මේ පැහැදිලි ගන්න ගියාම ආයි ඉතින් මේ බාහිර ලෝකයේ තියෙන වචනම ගන්න වෙනවා. ගන්න ගත්තම පස්සේ වෙන අරමුණු වලට යන්න පුළුවන්. ඒක කියන්න හදන්නේ කොහොම හරි අපි අල්ල අපි අල්ලගන්නේ මොනවා වුණත් බාහිර දෙයක් නෙමෙයි. බාහිර දෙයක් අල්ලන්න බෑනේ. බාහිර දෙයක් වෙන වෙන මොනවා හරි දෙයක් මත ඒකට හේතු යෙදෙන්න පුළුවන්. හේතු මොනවා යෙදුනත් ඒ මත ඇතිවෙච්ච මොන බාහිර දෙයක් අපිට අපේ සලායතන වලින් අල්ලන්න බෑ. මෙහෙම හිතන්නකෝ ඇහැට වැටෙන්නේ දැන් බාහිර තියනවා කියලා හිතමු. ඒකේ ඉමේජ් එක ඇහැට වැටෙන්නේ. හරි අර මොකද ප්‍රසාදේ හරි මොකක් හරි ඇහි තියෙන තැනකට ඒකනේ දැන් හිත රීඩ් කරන්නේ. හිතාරි මොලේ හරි ගමුකෝ. එතකොට ඒ ඒ වගේ කතාවක් හිතෙන්ද කියන්නේ. දැන් අපි රීඩ් කරන්නේ අර මේ තියෙන ඡායාව. හරිද හිත හිත හිත දැනගන්න නෑ නෑ නෑ බාහිර කතාවක් නෑ නෑ දැන් ප්‍රතිබිම්බයෙන් අපිට සෙන්ස් වෙන්නේ අපිට බාහිර මොකක් හරි බාහිර තියෙන දේක ප්‍රතිබිම්බෙන්නේ හරි දැන් මෙහෙම හිතන්නකෝ බාහිර බාහිර බාහිර තියෙනවා වෙන්න පුළුවන් කියලා හිතන්නකෝ දැන් හැබැයි එන්න වෙන්න පුළුවන් නමුත් මොනවා කරත් කොච්චර මහන්සි වුණත් අපිට බාහිර තියෙන දේ අල්ලන්න බෑ අපි අපි තුම දැන් අපි දැන් ඔයා කියන විදිහට බාහිර තියෙන විදිහ අල්ලා ගැනීමේ වැරද්දක් කියලා අපිට ඔක try කරලා try කරලා හරි විදිහට අල්ලගන්න පුළුවන්ද ඒත් බෑනේ ඒකනේ කියන්නේ ඒ කියන්නේ බාහිර තියෙන දේ තියනවා කියලා ගන්න එකෙත් වැදගත්කම නෑ ඒකනේ ඒකනේ දැන් ඔව් දැන් සතර මහා ධාතු කියලා එකක් විස්තර කරනවනේ ඕක එකත් බාහිරින් කියලා කියන්නේ නෑ නමුත් දැන් අපිට දැන් කියන්නේ බාහිර මොනවද නෑ කියලා කියන්න බෑනේ අපි දැන් බිත්තියක් බිත්තිය නෑ කියලා කියන්න බෑ අපි ගියහම වැදෙනවා හරි නමුත් වැදෙන්නේ බිත්තියද කියන එක තමයි මෙතන ප්‍රශ්න කරන්නේ දැන් අපි ගිහලා වැදෙන්නේ ඇඟටනේ. හරිද? දැන් ඒ පේන එකයි සෙන්ස් වෙන ඒවා වටලවලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඇහැට පේන දේමද ඇඟට වදින්නේ කියන එක. අර තමයි ඒතර ප්‍රශ්නේ. මුල්ම දවසේ කිව්වේ අපිට ඉන්ද්‍රිය 6න් ඉන්ද්‍රිය 5යි කියන්නේ සලායතන වලින් අපිට අවසානයේ අහුවෙන්නේ අපිට එළියේ තියෙන කිසිම දෙයක් අහුවෙන්නේ නැත්තම් එළියේ තියෙන දෙයක් අහුවෙන්නේ නැත්තම් අවසානයේ අපිම හදාගත්ත දෙයක් විතරයි නම් අහුවෙන්නේ. කොච්චර ඇති ඉන්ද්‍රයන් හරිය දෙයක් නැහැ එච්චරම තමයි කරුණා. ඉතින් එළිය දෙයක් තියුණත් එක නැත්නම් ඒක ගැන කතා කිරීමවත් පළක් නැහැ. එළිය මොකද එළිය තියුණ අපි තියනවා නම් එහෙම ඕකද අර අන්ත කියලා කියන්නේ අපි තියනවා කියලා ගත්තොත් එහෙම ඒක දෘෂ්ටියක්. ඒ කියන්නේ හරි දේ නෙමෙයි. කියන්නේ ඇත්ත දේ නෙමෙයි. අපි අල්ලන්න පුළුවන් එකෙන් පිට දෙන්නේ අපි කතා කරන්නේ කතා කරලා වැඩකුත් නැහැ. නෑ කියන්නත් බෑ. නෑ කිව්වොත් අනිත් අන්ත. නෑ කියන්නත් බෑ ඒකට. ඒකයි. නමුත් අපේ අත්දැකීම දැන් මෙතන සිද්ධිය ඇත්තටම වෙන සිද්ධිය අර බාහිර තියනවද නැද්ද කියන එක මත නෙමෙයි වෙන්නේ කියන එක කියන්නේ එතන. තේරුණාද? ඔව්. ඒක පැහැදිලි කරන්න තමයි ඔය ඒ උපමාව ඇත්තටම මේ කියන්නේ දැන් ඒක බුදුහාමුදුරන් කාලේ පාවිච්චි කරපු උපමාවක් නේ අර ආනන්ද සූත්‍රය කියලා කියන්නේ. ඒක කියන්නේ මේ මම බැලුවා මේකේ ඒ මන්තානි පුත්ත කියන රහතන් වහන්සේ කියනවා මේ කියන්නේ ආනන්ද හඳුරයි ගුරු හාමුදුරුවෝ කියනවා මේ යම්කිසි තරුණ කෙනෙක් තරුණ ගැහණු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි මූණ ලස්සනද කියලා බලන්න ජල වාදනයකට හරි කණ්ණාඩියකට හරි එබෙනවා කියනවා. ප්‍රතිබිම්බ හැදෙන්නේ එබෙන හින්දාමයි. නොනි ඒ කියන්නේ ඒකෙන් හින්දා ඒ කියන්නේ නොනිසා නොවේ කියලා කියනවා. ඒ කියන්නේ ඒ වගේ කියලා කියනවා. කියන්නේ අපිට රූප තියෙන බලනකොට විතරයි කියන එක. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. බුදුහාමුදුරෙන් රූප කියලා කියන එක තියෙනවා කියලා ගන්න පුළුවන් බලන ඇහැ ක්‍රියාත්මක වෙන හරිය විතරයි. උත්තරම ගත්තොත්. ඒක ගියේ හැම හැම දෙයක් තියෙනවා කියලා ගන්නවා නම් අපිට එද්දී සෙන්ස් වෙනවා නම් හැමෝටම එක වගේ සෙන්ස් වෙන්න ඕනේ. ඒක දෙකම දෙයක් නම් තියෙනවා නම් හැමෝටම දැන් ඔයාට තේරෙන විදිය මට තේරෙන විදිය මට තේරෙන විදිය ඔක්කොම එක වෙන්න ඕනේ. එහෙම නැහැ. ඒක බුද්ධියට කේක විදියට තේරෙන්නේ. ඔව් ඒව තමයි කන්ට්‍රඩික්ෂන්ස්. ඔය අපිට එළියේ තියෙනවා කියලා කියන්නේ බැරි ප්‍රශ්න. ඒ කියන්නේ එක එක්කිනාට දැන් පාට කියන ඒවා දැන් කලර් බ්ලයින්ඩ් අය ඉන්නවා. එතකොට අපි කියන පාටවල් වෙනස්. ඒ කියන්නේ යාලට. යාලගේ ලෝකෙ. එහෙම නැත්නම් අපිට එක එක්කෙනාට කලර්ස් පේන විදි වෙනස්. වෙනත් ලෝක දිහා බැලුවම පස්සේ ඒක තව වෙනස්. ඒගොල්ලන්ට පේන්නේ තව විදිහට. අර අර කවුද මේ සුදස්සන ආඳුර කියන්නේ ඔය පෙරේත ලෝකවල එහෙම ඉන්න සමහරුන්ට නිකන් වතුර මේ අනේව පේනවලු එන ලේසර ලේසරෝ වගේ පේනවා ඒගොල්ලන්ට. يعني කර්මයට කර්ම විපාකයට ඇවිල්ලා කර්ම විපාකද අපිට මේ ඇස කන දිවනාසය ශරීරය ඇදලා තියෙන යම් කිසි කර්ම විපාක නිසා ඇදලා තියෙනවා වගේ එයාට ඇදලා තියෙන ඉන්ද්‍රිය වලින් එයාට දැනෙන්නේ ඒක නිකන් මේ නම් මේ ලේසරව මේ වගේ ටිකක්ම තමයි ඒක. නෑ නෑ මේ වතුර බොණ්ඩ ගියොත් එහෙම එයා මොනවා කරලවත් පිළිගන්නන්න බෑ ඉතින්. ඒක අල්ලගන්න ටික ඒ වගේ දැන් අපිට කවුරු හරි කිව්වොත් අපිට මොකක් හරි දෙවියෙක් කවුරු හරි අක්කරි මොකක් හරි කිව්වොත් ආ මේ මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා හරි මොකක් හරි කිව්වොත් එහෙම අපි අපිට සම්පූර්ණ අනිත් පැත්ත දෙයක් කිව්වොත් එහෙම අපි ඒත් පිළිගන්නේ නැහැ අපිට අපිට අල්ලගන්න ඕන ටික තමයි තියෙන්නේ. ඒ හින්දා අපේ ඉන්ද්‍රියවල අපේ ආයතනවල තියෙන හැකියාව මත ඩිපෙන්ඩ් වෙන ටිකක් විතරයි අපිට තේරෙන්නේ. එතනින් එහාට දෙයක් අල්ලන්න බෑ. එහෙනම් එහෙම දෙයක් තියනවද නැද්ද කියලා තර්ක කරන එකෙත් වැඩක් නෑ. ඒක තියනවද නැද්ද කියන එක අපිට අදාළ නෑ. මොකද අපිට අපිට අහුවෙන්නේ නැති දෙයක් ගැන අපි කතා කරන්නේ. ඒක මත අපි නිකන් දෘෂ්ටියක් හදා ගන්නවා කියලා ඒක කියන්නේ. ඒක වැරදි කියලා කියන්නේ. නමුත් ඒක කියන්නේ ඇත්ත වෙන සිද්ධිය වෙනස් කතන්දරයක් තියෙන. ඔය දැන් අර ඒක තමයි සජීවීව දැන් කියනවා කියලා ගත්ත කියලා කියමුකෝ. ඒක ඊට පස්සේ වාට ෆිලොසොෆිකලි තර්ක කරගෙන තර්කගෙන යන්න පුළුවන්. දැන් අපි එළිය දෙයක් තියෙනවා කියලා පටන් ගත්තොත් කිසිම ඒ ඒ ඒ assumption එක හරි කියලා ගන්නවා. මොනවා කරා අපි එක තර්ක එක නැවත තර්ක කරන්නේ නැහැ. හරි කියලා ගත්තොත් එතන ඉඳන් අරගෙන ගිහිල්ලා අන්තිමට කවදක්වත් නැති වෙන නැති වෙන්නේ නැති ආත්මයක් තියෙනවා කියන එක අනිවාර්යෙන් එතන ඉඳන් අතන දක්වා සම්පූර්ණයෙන්ම යන්න පුළුවන් කිසි වරදක් නැතුව. අරකට එක්කම ඒක එනවා. ඒ කියන්නේ ඒක ආත්ම දෘෂ්ටි කියන්නේ ආත්ම දෘෂ්ටි කියන්නේ ඒක ෆිලොසොෆිකලි කෙනෙකුට ඔප්පු කරන්න පුළුවන් අරක අරක මේ ඒ ෆවුන්ඩේෂන් එක හරි කියලා ගත්තොත් එතන ඉඳගෙන යන්න පුළුවන් අවසානයේ ආත්මය තියෙනවා කියන එක දක්වා ඔය අහගම් හැදලා තියෙන ඇත්තටම ඒ වගේ ඒ මත තමයි අපි ඊට මේ නිකන් මේ බහුදරනේ ඒගොල්ලෝ අරගෙන තියන්නේ ආයිඩිය තියෙනවා කියපු ගමන් අවසානයේ ආත්මයක් තියෙනවා ආත්මවාදී ආගම ඔක්කොම හැදෙන්නේ එහෙම තමයි දෙවියෝ එක්ක මැවුම් ඔක දැන් නිකන් හිතා ගන්න බෑ දැන් කොහොමද මේක තියෙන්නේ කියලා. එක්කෝ ඒක තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. කොහොමද මේක ආයේ ප්‍රශ්නේ නම්. ඒක තමයි එතෙන්දී ඒ ඒ ඒ ඉඳ තමයි ඔක මේ මහා බ්‍රහ්මයා නැත්තම් දෙවියන් වහන්සේ යහෝවා කවුරු හරි මැව්වා කියලා කියන්න බෑ වෙනවා අවසානයේදී නැත්තම් එක්ක එහෙම එකට එනවා නැත්තම් සයන්ටිෆික් වගේ මොකක් හරි ක්‍රමයකට මොකක් හරි කතන්දරයක් හදන්න වෙනවා ඒක. කියනවා කියලා ගත්ත ගමන්. ඔව් දැන් බිග් බෑන් අම්මනම් කියලා තියෙන්නේ ඒව තමයි. එක්කෝ අනිත් පැත්තට නෑ කියලා. දැන් නෑ කියන ඒවා ටිකක් අඩුයි. අඩුයි ඒ ඉස්සර. ඒ කාලේ තියලා දෙන බුදුහාමර බ්‍රහ්මජාල සූත්‍රයේ 62ක් මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ඔය දෙකට ගියපු ඒවා තමයි තියෙන්නේ. ඒ කාලේ. ඒ ඔක්කොම රිජෙක්ට් කරනවා. ප්‍රශ්න ඇයිති දැන් අපි දැන් බාහිර දෙයක් තියෙනවා කියලා අරගෙන නෑ අතන දැන් ඔය කියන්නේ එතන දැන් මුලාවක් වෙලා ඔකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න බෑ ඉතින්. ඒකයි කියන්නේ. ඒ කියන්නේ ඇත්ත බලන්න කියලා කියන්නේ දැන් බුදුහාමුදුරු කියන්නේ ඇලෙන ගැටෙන එක නැති වෙයි. ඒක ඉස්සලා මේ මොකටද ඇලෙන්නේ ගැටෙන්නේ කියන එක බලන්න කියලා කියනවා. ඒක අර ටික එකම නැති වෙනවා. අර මේ වේ ඒක වෙන පැත්තකින් ඒත් කියන්නේ તો සක්කාය ඔව්. එතනත් තියෙනවා සක්කාය දිට්ඨිය වල ඒ, සක්කාය කියන එකම ඒ තැන දී අපිට තේරුම් නැහැ ඊට පස්සේ දිට්ඨි ඔව්. ඒකේ අක්කා තමයි. කියන්නේ ඇත්තටම ওই පංච උපාදානස්කන්ධය තමයි. සම්දේ තමයි ඒක වැරදි විදිහට ගන්නවා. කියන්නේ ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. මම මගේ මගේ ආත්මය කියලා ගන්න එකනේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඒකේ මත තමයි ඔය සියලුම ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ මම මගේ මගේ ආත්මය කියන එකත් ආයි කඩන්න මේ අකුසල මුල තුනට ඒවගේ තම දැකන්නම ඔය බාහිර කතන්දරෙන් තමයි ගෙන්නේ බාහිරකත් තියෙනවා නම් ඒක මම මම ඒක එක්ස්පීරියන්ස් කරන මම ඉන්නවා ඒක මගේ මගේ කියන්නේ ඒක ආත්ම කතා තණ්හා මාන ඔව් තණ්හා මාන දිට්ටි තණ්හා මාන දිට්ටි තුන ඊට පස්සේ ඒක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ කියන්නේ ඔක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් නෙමෙයි කියන්නේ මට අල්ලන්න පුළුවන් කියන එක කියන්නේ එහෙම දෘෂ්ටියකින් තියනවනම් ඒකත් මගේ ආත්මය තමයි ඇත්තට. එහෙම එච්චර දුරමට යනවා. ඒක නිකන් අර මේ කියන්නේ ඇත්තටම ඔය දැන් කියන්නේ අපි අර කන්නාඩි ඡායාවට රැවටෙනවා වගේ එකක් වෙන්නේ. ඇත්තටම අපිට වැටෙන්නේ අර ඡායා මාත්‍රයක් විතරයි. ඇහැට. ඒක ඒක කියවල තමයි අපි එක එක දේවල් හදාගෙන තියන්නේ මේ සූද්ද ගෙවල් දරවල් අනම්මනම් කියලා. නමුත් ඒක දැන් අපි ඒ ටික යෙදෙන්න තෙලාවට ඒවා නිරුද්ධ වෙනවා. අර කණ්ණාඩි දැන් කණ්ණාඩි දැන් අපි මූණ බලද්දී ඡායා වැටෙනවනේ. ඔව් අපි එතනින් ඇහුණාම ඒක නැති වෙනවනේ. නේ ඒ වගේ ඒ ගානටම යනවල ඇත්තටම. ඇත්තම தත්වේ. නමුත් අපි රැවටෙනවා ඒක දැන් හරියට කන්නනේ ඡායාවේ ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා වගේ කියලා virtual reality වගේ වගේම තත්ත්වයක් තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් ඒක එච්චර මෝඩ වැඩක් කියලා කියන්නේ අපි ඒ කියන්නේ ඡායාවට අර කොට අර ආඳුරු කියන්නේ ඡායාවට කොටන කුරුල්ලයි පේන දේ අල්ලන අපි අතර වෙනසක් නැහැ කියලා කියනවා. ඒ තරම් ඒ මුලාව සමාන කියලා කියන්නේ. එහෙම තමයි ඇත්තම தත්ත්වය. අපි ඉන්නේ ඒක නෙමෙයි. අපි ඉන්නේ සම්පූර්ණ අර ඡායාව අල්ලන මානසික මට්ටමේ. එතනලා යන්න. එතනලා තෙන්ට යන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ ඇලෙන එක නත්තන එපා කියන එක නේද දැන් ඇලෙන එක නත්තන අඩලුවම අර අවසානයේ අර කියන්නේ ඒක අඩු කරාම පස්සේ අවසානයේ දෙව්බඹුන් අතර ඉපදින්නේ ඒ වගේ දෙයක් කරලා ඒක අඩු ගන්න පුළුවන් වෙයි. නමුත් අවසානයේ ඒක නැති වෙච්ච ගමන් ආයෙ බලන්න ආයෙ බහිනවා ආයෙ ඇවිල්ලා ආයෙ අන්සාරේ. ඒක නිකන් කෘතිමයි වගේ නේ. ඈත් නේ. ටෙම්පරරි නවත්තල තියෙනවා වගේ <laughs> නිකන් දෙන්න ඇත්තම ඒක බුදුරි අඩු කරගෙන තියාගෙන බුදුහාමුදුරු හිටියත් නැතත් ඒව කරන කට්ටිය ඉන්නවා ඉතින් ඒ කියන්නේ ආසාව නැති කරලා કૃතිමව නවත්තගෙන ඉන්න පුළුවන් ධාන වඩලා ඉතින් රක්ම ලෝකෙ ගිහිල්ලා ඉන්න පුළුවන් නමුත් ඒ ආයුෂ විරච්චකම ආය පල්ලෙහාට ඒකට අපීල් එකකුත් තියෙනවානේ දැන් අපේ දම දැන් අඩු අඩු භාණ්ඩ ප්‍රමාණයක් පාවිච්චි කරලා සරලව ඉන්නකොට ප්‍රශ්න අඩුයි එහෙම ඒකට තේරෙනවා ඉතින් සමහර අයට ඒක තේරලා ඒ ඒවට තියෙන ඇලීම මේක නැති වෙනවා බොහොම අඩුවෙන් අපිස් විදියට ජීවත් වෙනවා. ඒක සතුටක් තියෙනවා. ඒක සතුටකුත් තියෙනවා. ඒකෙන් අවසන් කුසල් රැස් වෙනවා. කුසල් පැත්ත තමයි ඒක. ඔව් පැත්ත රැස් වෙනවා. මේ නමුත් ඒක නරක දෙයක් නෙමෙයි. නමුත් ඒක අර හතරේ ගැටි කරගෙන ඒ පැත්තට වෙන නිවනට සාපේක්ෂව ඒකත් කරන්නේ. ඒක මිත්‍යා. ඔව් මිත්‍යා දෘෂ්ටි කියලා ඒකත් කරන්නේ. ඒ නිවනට සාපේක්ෂව ඒක ඒකත් ඉතින් ඉතින් ආයි ගිහිල්ලා ඉපදිනවනේ කොහෙද? ඒක එහෙම කියන්නේ. තායිලන්තේ දුතංගදාරි හාමුදුරුවෝ ඉන්නවලු ඒගොල්ලන්ට ඒ අමාරුවෙන් ඉන්න එකම මාර වෙන සැපක්ලු ඒකේ. ඒ ඒ අමාරු නාට ඒකේ තියෙනවලු හරියට. ඒක සැප ඒ කියන්නේ ඒක අමාරුකම ඉන්නේ අපි ඉන්න මානසික වට අපේක්ෂා. ඔව්. ඒ උනාට ඒකේ එකක් තියනවා කියලා කියනවා. ඒකේ තියෙන එක තමයි හරි ඒක තමයි අන්තිම දේ කියලා කියන්න හොඳ නැහැ. ඒකේ දෘෂ්ටියක් විදිහට එන්න පුළුවන් ඊට පස්සේ ආ මේක තමයි හරියක කියලා වගේ. ඒක නිකන් ඒක සමාජයට අවශ්‍යම එකක් නෙවෙයි තියන්තරෝනේ. නමුත් ඒ එහෙම වෙන එක සමාජයට එයාට වෙන භාවනා කරන්න සම් මොනවාරි කන්සන්ට්‍රේට් කරන්න පහසුවක් වෙන්න පුළුවන්. ඒ විදිහට ටූල් එකක් විදිහට ඒක පාවිච්චි කරලා හරි නෝ තමයි. ඒක තමයි සීන් එක එහෙම තමයි ඉන්න ඕනේ. මේක තමයි මගේ නිකන් ජීවන දෘෂ්ටිය වගේ කරගත්තොත් එහෙමයි. එතකොට ආයේ පැත්තට ඒකේ වචන මතකද විස්තර කරපු විදිහ. අපිට ඕනුනේ ඇත්තටම මේ වචන ටික පොඩ්ඩක් ෆැමිලිය වුණාම ඊට පස්සේ මොනවා තව ඉස්සරහට මට ඒක තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක දැන් ඒ හැමදෙරෝ පැහැදිලි කරන්න නැතන රූපයි විඥානයි ඊට පස්සේ අර මේ මුල්ලු තුන්දෙනා වගේ වේදනා සංඥා සංකාර තියෙන ඒ විදිහට මානවර සමහර තැන්වල අහලා තියෙනවා නිකන් ඔය යන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පිළිවෙලටමත් ඔක කියනවා. ඒ කියන්නේ ඔකේ නිකන් කියන්නේ. දැන් ඔගේ මෙහෙම කියන්නේ හඳුනා ගැනීම එහෙම රූප වේදනා සංඥා සංකාර තුනම ස්පර්ශය. හින්ද. ඕනේ දැන් ඔක කියන්නේ මෙහෙමයි රූපයයි විඥානයයි ඊට පස්සේ ඒ සිද්ධිය වෙනවා ඊට පස්සේ දැනීමක් වෙනවා ඒක වේදනාව විඥානයේ අන්තිමට තියෙන්නේ එවනට මේ හාමුදුරුවෝ කියනවා මේ රූපේ ඇහැයි රූපයයි ලෙවල් දෙකක් තියෙනවා ඒක නෑ ඇහි ලෙවල් එකේ කියන්නේ ඉස්සෙල්ලා අපිට රූපයක් පේන මට්ටමේ වෙන්නේ දැන් ඇහි රූපය එකතු වෙලා අර ඇහි ස්පර්ශය වෙනවා කියලා කියන්නේ ඔව් එතෙන්දී එතෙන්දී එක මට්ටමක් ඊට පස්සේ ආයෙ දැන් ඒ ඒන ස්පර්ශයෙන් එන විඳින දේ අඳුන දේ හිතන දේ තමයි හිතෙන් ඒක හිතේ ක්‍රියා කරන්නේ. ආ. හරි. එහෙම එකක් තියෙනවා. ඇහැ මට්ටමේ වෙන සිද්ධියක් තියෙනවා. ඒක ඇතුළට ගිහිල්ලා හිතේ වෙන සිද්ධියක් තියෙනවා. එතනදි කොහොමද විඤ්ඤාණය? ඇහැ මට්ටම වෙනකොට එතන චක්කු විඤ්ඤාණය එතන තියෙනවා. ඊට පස්සේ ඒකෙන් වේදනා සංඥා හරි. සංඥා වේදනා සංඥා සංකාර හරි එතන ඊට පස්සේ ඒකට අනුව දැනීමක් ඇති වෙනවා ඊට පස්සේ හඳුනා ගන්නවා ඊට පස්සේ අනුව ඔව් එතන අර පහම ඇත්තම <laughs> වෙනවා වෙනවා ඒක ඒක ඒකත් වෙනවා ඒක හේතුව එතන විඥානේ බ්ලින්කියට සතරින් පස්සේ එතන සංකීර්ණ தත්ත්වයක් තියෙනවා නේද ඒ කියන්නේ දැන් ඒලේ ඇහි මට්ටමේදීත් පහම තියෙනවා ඇත්තටම ආයි හිතේ මට්ටමේත් පහම ඒ මට්ටමේ කර්ම කියන්නේ ඒක නිකන් කර්ම පුරාණ කර්මය අර්ග කෙලස් කියලා කියන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේලාත් ඔය අර මට්ටමේ ඒවා තියෙනවා. ඒකට උපාදානයක් නැහැ. අපිට තියෙන්නේ මේ මට්ටම වරද්දගෙන හිතේ හදාගන්න. ඒකයි වෙන්නේ. ඒකයි මේක පැටලෙන්නේ කියන්නේ. ඒක හොයාගන්න අමාරුයි කියන්නේ ඒක. මේ විඤ්ඤා ඇස් මට්ටමේදී පහත් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ දැන් කෙලෙස් ඇති වෙන කලින් පෙන්නේ සිද්ධිය විතරක් සිද්ධ වෙනකොට. ඔව් ඔව් ඒ කියන්නේ කාට කියන්නේ රහතන් වහන්සේටවත් පෙනීම සිද්ධ සිද්ධ වෙනවා වෙන පුද්ගලයෙක් කියලා වගේ පෙනීමේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ දෙතෙන්දි කෙලස් ඇති වෙලා මොකුත් නැහැ. පෙනෙන මට්ටමේ ප්‍රශ්නයක් නැහැ. උනත් පෙනෙන දේ යනු හිතලා ඒ හිතන කියන්නේ පෙනෙන දෙයට හිතන එකට අවුලක් නැහැ අතන. රහතන් වහන්සේට හිතන්න පුළුවන්. මේක ෆෝන් එකක් කියලා තමන්ගේ දැනුමෙන් හිතන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ ඒ හිතන එක අපි බාහිර තියෙන දෙයකට ගැට ගන්නවා එකක් තියෙනවා. එතන වැරද්ද. ඒක නිකන් මේ මේ එකකට පස්සේ වෙන එකක් නෙමෙයි ඒක එකටම එකටමයි වෙන්නේ. ඔව්. ඒක නිකන් හරියට අර දැන් අර බල්ලාගේ උපමාවේදී වතුරට බල්ලා එබෙනකොට අර බල්ලෙක් ඇතුලේ ඉන්නවා කියලා හිතනවනේ. ඒ බල්ලා බුරන්නේ නම් මනම් කරන්නේ ඒ වතුර ඇතුලේ බල්ලෙක් ඉන්නවා කියලා උඩ ෂෝ වෙනවා. හරිද? අපි බැලුවත් අපිට පේනවනේ නිකන් ඡායාව වැටෙනවා කියලා. හරි. නමුත් මේ ඡායාව පේන එකේ ස්වභාවය ඇහැට අපිට පේනවා ඡායාව කියන එක. නමුත් ඇතුලේ කෙනෙක් ඉන්නවා කියන එක සම්පූර්ණ වැරදි කතාවක්. ඒක එතන සිද්ධිය තේරුම් ගන්න නැතුවනේ. තේරෙනවද? ඒතකොට මචං ඇහැට ඒ ඒක පේන්නේ ඔබ්ජෙක්ට් එකක් විතර ප්‍රතිබිම්බය ඇහැට ඔබ්ජෙක්ට් එකක් නේ. නෑ නෑ ඇතුලේ දැන් ඇතුලේ අර ප්‍රතිබිම්බය ඒක තමයි කියන්නේ. එතන එහෙම ඔබ්ජෙක්ට් කතාවක් තියෙනවා. එතන නිකන් සාමාන්‍ය මේ ඒ ඡායා මට්ටමක් තියෙනවා ඇත්තටම. හරි. ඒකේ ප්‍රශ්නයක් නෑ. නෑ දැන් හිත හිත අයිසොලේට් කරලා ගත්තොත් එතකොට අපිට වතුරේ තියෙන ප්‍රතිබිම්බය ඇහැට පේන්නේ වෙනම ඔබ්ජෙක්ට් එකක් වගේ. හැබැයි අපේ හිතෙන් දන්නවා ඒක ප්‍රතිබිම්බය කියලා. එහෙම ඒක වෙනස් නේද? එහෙම ඇතන දැන් වැඩි දින මුලාම තත්තේදී මෙයාගේ දැන් අර බල්ලට වේන එක වගේ බල්ලට ඒක එහෙම එකක් දන්නේ නැහැ බල්ලේ නේ අර ඇතුලේ බල්ලෙක් ඉන්නවා බල්ලගේ පැත්තේ මොකද ඌ අර ඌ ඊට පස්සේ ඒකට රියැක් කරන කතන්දරේ නෙමෙයි ඊට පස්සේ රියැක් කරන එක ඒක පසුව සිද්ධ වෙන එක ඇත්තට ටයිම් ස්කේල් එකෙත් පස්සේ වෙන එක අරක එහෙම එකක් නෙමෙයි කියන්නේ ආ මෙන්න බල්ලෙක් කියලා අඳුනගත්තා කියලා ඒක අර එළිය තියෙන එකට ගැට ගහලා මුලින් දැකපු බල්ලයි ඒ ඔක්කොම ටික ගැට ගහගෙන ආ මෙතන බල්ලා කියලා අර තමන්ට තහවුරු වීම කියන தත්ත්වය දක්වා ටික. ඒක එක එක ෂණයෙන් සිද්ධ වෙන්නේ. ඒක දැකීමත් එක්කම ඊට පස්සේ වෙන්නේ. ඇත්තටම එතන අතරමැද කැඩෙනවා රහතන් වහන්සේගේ தත්ත්වයේදී අතරමැද තැනකින් කැඩිලා නතර වෙනවා. දැන් මේක මේ ඡායා මාත්‍රයක් විතරයි කියන එක. දැන් අපි අපි අර බල්ලගේ දිහා බලනකොට ඒක ඇවිල්ලා වෙන සිද්ධියක්. ආ අර බල්ල මෝඩය වගේ අර දිහා බලනවා බල්ලෙක් කියලා හිතනවනේ කියන්නේ. ඒක ගාවන්න හොඳ නෑ එතනට. අපි දැන් අපි කන්නඩිය කියලා ගන්න නෙවෙයි දැන් අපි කන්නඩිය කියන්නේ කන්නඩිය. ඔව්. එතකොට අපිට මොකද්ද වෙන්නේ? ඇත්තට මොකද්ද හිතෙන්නේ? අපි දැන් කන්නඩියෙන් බලන. ඔව්. එතකොට අපිට පේනවා. මොකද්ද එතන වෙන්නේ? ඉතින් දැන් ඉතින් දැන් එතනත් ඔය මුලාවක් තියෙනවා අතන කියනවා. කන්නඩිය ඉස්සර. නෑ අපි කන්නඩිය බලන්න ඕනේ නැහැ. අපිට වෙන මිනිස්සෙක් දකින්න කියලා හිතන්නේ. ඒකම ඇති. දැන් කන්නඩියක් ඕනේ නැහැ. දැන් බල්ලට කන්නඩිය ප්‍රශ්න වෙන්නේ අපි කන්නඩියක් බව දැනගෙන තියෙද්දි අපිට මේ උදාහරණයක් විදිහට ඒක දාලා තියෙනවා. මොකද බල්ලට කන්නඩියක් කියලා පේන්නේ කන්නඩියක් හරි වතුර හරි කියලා පේන්නේ නැහැ. බල්ලා හිතන්නේ එතන බල්ලෙක් ඉන්නවා. ඒ වගේ නේද අපිට මිනිස්සේ කන්නඩිය නැතුව නිකම් පෙනෙනකොට ඒකත් ඒ බල්ලට කන්නඩිය පිටපස්සේ ඉන්න එකට උරවට යනවා වගේ මේ ඉස්සරහා මේ මිනිස්සෙක් මගේ එළිය මිනිස්සෙක් ඉන්නවා කියන එක ඒ බල්ලට කන්නඩිය මෙහා පැත්තේ පේනවා වගේ එකක් කියලා තමයි කියන්නේ. අය අමුතුවෙන් කන්නඩියක් ඕනේ නැහැ අපිට. ඒ කියන්නේ ඇහි තියෙන කන්නඩි ලෙවල් එක. ලෙවල් එක. ඒ කියන්නේ ඔය තේරෙන්නේ මේ චා මේ ඇහැට වැටෙන ප්‍රතිබිම්බේ ෆීඩ් කරලා හිතනවා මේ ඇතුලේ එළියේ කෙනෙක් ඉන්නවා කියලා. හරිද එක එක දිගගේ මනසින් කරන වැඩක් එක මම බල්ලගේ එක මේ කියන්නේ වතුරේ ඉන්න කතන්දරයක මනුෂ්‍යට අවශ්‍ය නැහැ මොකද අපේ ඒ ඒ උදාහරණය එතන ඉහාට යන්න බෑ ඒක උදාහරණිකයි ඒ කියන්නේ අපි දන්නවා මෙතන එකක් නැති බව නමුත් බල්ල රැවටෙනවා කියන්නේ දැන් රහතන් වහන්සේ අපි දිහා බැලුවොත් අපිට ඒ වගේ පේන්නේ ආ මෙයා රේහබත් මිනිහෙක් ඉන්නවා කියලා දැනගත්තා ඒ මිනිහා එළියේ ඉන්නවා කියලා හිතාගත්තා නමුත් මේ එයා රැවටිලා ඉන්න කියලා වගේ රහතන් වහන්සේට පේන්නේ අන්න ඒ වගේ අපිට අපි රහතන් වහන්සේට පේන විදිය වගේ තමයි අර බල්ලා රැවටෙන එක අපිට පේනවා කියන්නේ. නමුත් ඒ කතා ගනුදෙනු කරන්න පුළුවන්. මෙයා ඒ මුලාව ඉන්නවා කියලා දැනලා පොඩි ළමයෙක් බොනික් එක්ක කරන් සෙල්ලම් කරද්දී අපි දන්නවනේ එයාගේ මානසික මට්ටමට ඒක ඇත්ත කියලා. දැන් අපිත් ගිහලා මේ ප්ලාස්ටික් කෑල්නේ කියලා අපිට ඇක්සිඩන්ට් වෙන්නේ. අනේ වගේ එකක් තියෙනවා. ඒ අර ප්‍රඥා ලෙවල් කිහිපයක්. ඒගොල්ල හිත ඉන්නවා නෙවෙයි ඒගොල්ලන්ගේ කියන නැචරල් ඔව් ඒකත් ඒකත් අවබෝධය කියන එක යාර අපිට හැම වෙලේම හිතනවා දැන් මේක අර මේ ටයිම් ස්කේල් එකේ කඩන්න හිතනවා ටයිම් එකේ ආ මේක මෙහෙම වෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ මෙහෙම හිතලා මෙහෙම කරනවා කියලා එහෙම කඩන්න බෑ නමුත් අර ඒ සිද්ධිය එක ෂණියෙන් වෙන සිද්ධිය අපිට වෙන්නේ එක සිද්ධියක් එක ඒගොල්ලෝ අර කර්ම විපාගතනින් නතර වෙනවා ආය අලුතෙන් හදාගන්න පිරිනම් පානකම් අර පේන ගතිය ටික තියෙනවා ටික තියෙනවා ටික අඳුන ගන්න ගතිය ඒවා තියෙනවා නමුත් එතන කෙලස් ක්‍රියාත්මක වීමක් නැහැ කියලා කියන්නේ. දැන් උත්තර පංච උපාදානස්කන්ධය කියන එක වචන තුනක්නේ. පංච පහ උපාදාන කියන එකයි ස්කන්ධ කියන එක. එතන ස්කන්ධ කියන එකට හොඳ එකත් වැඩගත්. ඒ කියන්නේ ස්කන්ධ කියන එකට මීනින් එක තියෙනවා සූත්‍රවලම. එතන කියනවා මේ 11 ආකාරයක්. අහලා තියෙනවද? 11ක් තියෙනවා කියන්නේ 11 ආකාරයක්. ඒක කියන්නේ මේ අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත අම්, බාහිර අභ්‍යන්තර බාහිර අභ්‍යන්තර සියුම් ගොරෝසු. ගොරෝසු. හරි 11 ආකාරයක්. ඒක ඇත්තට නිකන් අර ඩයිමෙන්ෂන් කාලයයි ස්පේස් එකයි අතර තියෙන එක එක නිකන් කියන්නේ ස්කන්ධ කියන්නේ කියන්නේ සියලුම රූප. يعني අපිට අතීතයේ අත්දකලා තියෙන අනාගතයේ අත්දකින්න පුළුවන් වර්තමානයේ තියෙන තියෙනවා කියලා හිතන අර අර සියුම් ගුරු කියන්නේ ඇතුලේ කියලා හිතන බාහිර කියලා හිතන ඔක්කොම ටික. රූප කියන්නේ ඇහැට තියෙන රූප නෙමෙයි මේ. ඊට වඩා දැන් උතන රූප කියලා උතන සතර මහා ධාතුයි සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා තියෙනවා. ටිකයි එතන හොඳ එකක් තියෙනවා. උපාදාය කියලා කියන්නේ මේ සතර මහා ධාතුව නිසා පවතින කියන එක. ඒක කියන්නේ මේ උතන ඕනේ කියන්නේ. ඔකට දැන් ඇත්තටම අපිට උපාදාය රූපය අල්ලන්න බෑ. ඒ කියන්නේ අර ඡායාව වගේ එකක්. ඒ කියන්නේ සතර මා ධාතු කියන්නේ වතුර නම් වතුර බල්ලගේ කේස් එකේදී සතර මා ධාතු කියන වතුර නම් වතුර මත පීටලා තියෙන එක තමයි උපාදාය රූපය කියන්නේ. අපි දැන් ඇල්ලුවොත් එහම උපාදාය රූපය අල්ලන්නේ වතුර. සතර මා ධාතු අහුවේ. ඒ වගේ. දැන් අපිට මේ පේනවා කියන එකේ අපිට රූප පිහිටලා තියෙන සතර මා ධාතුවේ තමයි මේ රූප පිහිටලා තියෙන්නේ. ඒ වගේ කියන උපාදාය රූප කියන එක. උපාදාය කියන එක ඇත්තටම මේ මානසික එකක්. ඕක තමයි රූප ස්කන්ධය කියන පැත්ත විස්තර කරන්නේ. ඔය වගේම අර වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොටම අර 11 ආකාරය තියෙනවා. ඒ කියන්නේ එකකින් කියන්නේ ඔක්කොම ටික කියන එක. අපිට ගන්න පුළුවන් සියලුම. විඥාන උපාදාන ස්කන්ධ කියන්නේ දැනන ස්වභාවය මම මගේ කියලා ගල්ලගෙන නේද? උපාදාන දැන් උපාදාන කියන්නේ මම මගේ කියලා ගන්න එකනේ. ඒ කියන්නේ දැන් අතන මේ අර සියලුම රූප තියෙනවානේ ඕවා වැරදි විදිහට ගන්නවා. අර අර අපි කියපු ප්‍රශ්නේ දිහට. එතකොට ඒක උපාදාන ස්කන්ධ වෙනවා. වෙයි කියලා කිව්වනේ. ඔව්. ඒක නිසා ඒ කියන්නේ දැන් මොන මට මොන දැන් සජීව ඇවිල්ලා අපේ ඉදිරියට බෙර ගන්න. දැන් ආවේ සජීව. ආ මට මොකද කෑමක් ගෙනාවද කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ මොකද ඊළඟ එක නැති ඇති වෙන්නේ නැහැ කියලාද කියන්නේ. නෑ කෙලස් නෑ කියලා කියන්නේ. ආ කෙලස් කියන්නේ මොකද්ද ඩිෆයින් ඩිෆයින් කෙලස් කියන එක ඉතින් දැන් අර දැන් මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක මාත තමා සියලුම يعني රාග ද්වේෂ මොහ තමයි ඇත්තටම. කෙලස් ඊළඟට දෙයක් හිතන්නේ කියන එක නෙමෙයි මම හිතන්නේ. ඒක සිතුවිල්ල සිතුවිල්ලක් විදිහට දකින්න ඇති නේ ඒක. ඒක සිතුවිල්ලත් විතරයි කියන එක. ඒ කියන්නේ සජීවාව කියන දැන් නෑ මෙහෙම දැන් දැන් රූපේ දැක්කම දැන් පේනවනේ පේන එකේ අවුලක් නැහැ. හරි. දැන් නම් පේන එකේ අපිට පේනවා කියන සිද්ධිය දැන් බාහිර එකක් මට පේනවා කියන ප්‍රශ්නේ හැම වෙලෙම තියෙනවා. අනිවාර්යෙන් ඒක අපිට තියෙනවානේ. බාහිර දේ මට පේනවා කියන එක. එතන අර අර මේ පෙනීමේ ඇත්ත දැකලා නැති හින්දා කියන්නේ. නමුත් රහතන් වහන්සේ ඒ ලෙවල් එකම නැහැ. හරි. ඉස්සල්ලාම. කියන්නේ පේන ගතිය තියෙනවා. දැන් අයියව පේනවා. පේනවා, පේනවා අඳුර ගන්නත් පුළුවන්. හරි. මොකද කලින් අත්දැකීම තියෙනවානේ. ඒක නැති වෙන්නේ නැහැ මතකෙන් මෙමරි ලොස් වෙන්නේ නැහැ. ඒතර අත්දැකීමක් තියෙනවා. මේ ආ මේ පේන ගතිය මෙයාට කියලා පරණ අත්දැකීමක් එනවා. නමුත් මේ අර ඒක අමාරු කියන්නේ කියන්නේ අපි ගනුදෙනු කරන විදිහට නෙමෙයි එතනදී ගන් කරන්නේ ඇත්තටම. අපි අපි දැන් අර මේ අයර ඉනිසලා කතා කරා මේ ප්‍රශ්නේ. දැන් රහතන් වහන්සේට දේවල් දැනෙන්නේ කොහොමද කියන තේද එන්නේ අපි අපි කවදාකවත් එක්ස්පීරියන්ස් කරපු නැති දෙයක්. අපි අපි නිකන් ආයි මානසික එකක් මානසිකව මොකක් හරි මවාගෙන කියන්න කියන්න යන්නේ මේ එක්ස්ප්ලেইন කරන්න යන්න කරපු නැති දෙයක්. කොහොම හරි හරි අමාරු වැඩක් ඉතින්. ඒක උදාහරණයක් උදාහරණ අරක තමයි උදාහරණ හොඳම වැඩි අර දැන් මේ <laughs> මම අහලා තියෙන උදාහරණ තමයි දැන් අර මේ ඔය පොඩි ළමයාගේ කතාවත් ඒක සාමාන්‍ය උදාහරණයක් කියන්නේ බොනික් බොනි ඔව් දැන් ඒ කියන්නේ ඒ දැන් පොඩි ළමයාට බොනික්කා කියන එක ඇත්ත නිකන් අර ඒ එයාගේ ලෝකෙට ලොකු දෙයක්නේ ඇත්ත తත්වය කියන්නේ ඒ විදිහට කතා බහ කරන සමහරලාට එහෙම නමුත් ඒක අපිට නිකන් ඒක ගැලපෙන්නේ නැහනේ අපිට තේරෙනවා මෙයා මේ එහෙම එකක් කියලා නමුත් අර ඒ මට්ටමට හැසිරෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නේ ඒක දැන් කොහොමද ගනුදෙනු කරන්නේ සාමාන්‍ය දැන් අප සාමාන්‍ය මිනිස්සෙකුයි රහතන් වහන්සේ කෙනෙක් ගනුදෙනු කරන එකට ඒක උදාහරණයක් කියන්න පුළුවන් සාමාන්‍ය. දැන් මොකරි අර සලායතන වලට අරමුණු වෙන දෙයක් ආවයන් පස්සේ ආ ඔන්න එළියෙන් එක ආවා කියලා අපිට ඒක අය අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. අපිට කෙලින්ම ඒක ඕල්රෙඩි ඒක ඉන්බිල්ට් වෙලා තියෙන එක. කෙලින්ම තියෙනවා. ඊට පස්සේ තමයි අපි ඊතුරු දේවල් ඒකට රියැක්ට් කරනවා. ඊට පස්සේ වෙනවා. දැන් එතන ඉන්බිල්ට් එක නැතුණාන් පස්සේ කැඩුණාන් පස්සේ එයාට දැන් මේ අර දැන් අපිට ඉන්බිල්ට් දැන් අපිට අපිට මේ මොහොතේ පේනවා ඒක හරි. නමුත් දැන් අපි නමුත් පේන දේ අල්ලන්න. අනිත් ඒවායින් පේන දේ අල්ලගෙනත් ඉවරයි අපි ඒ ෂණයෙන්ම ඉවරයි. අපිට අය අපි දැන් අපි අර අර අර බල්ලා උදාහරණයක් කිව්වේ දැන් බල්ලාට වතුරට ගුණාට පස්සේ දැන් උඩ උඩ තව බල්ලේ පේනවනේ. ඌ බුරන්නෙන් පස්සේ වෙන්න පුළුවන්. ඒකට තප්පර 0.5ක් යන්න පුළුවන්. ඒ වුණාට බුරන්න ඉසෙල්ලා ඌ ඒක දකින්නකොටම අන්න බල්ලේ වෙන එළිය බල්ලෙක් ඉනවා කියලා ඉතල ඉවරයි. ඒක ඒ දකින්න සිද්ධිය වෙනකොටම එළිය බල්ලත් හදාගෙන ඉවරයි. ඒ වගේ තමයි අපිට අර අරමුණු වෙනකොට සලායතන වලට අරමුණු වෙනකොටම අපි ඒ එළියේ මේක හදාගෙන ඉවරයි. ඒක රියැක් කරන්න පස්සේ වෙන්න පුළුවන්. ඒ බල්ලට ඇත්තටම ඒ බල්ලා බලන්න කලිනුත් බල්ලෙක් ඉඳලා තියෙනවා. බල්ල බැලුවෙන් පස්සේ ඉඳලා තියෙනවනේ. දැන් මේ නිකන් උගේ පැවැත්ම නිත්‍ය වීමක් තියෙනවා. නමුත් අපිට නිකන් අපි එබුණාම මේක පේන්නේ කියලා දන්නවනේ. අන්න එහෙම එකක් තියෙනවා. රහතන් වහන්සේට ඒක පිටලයි තියෙනවා. බල්ලයි තියෙනවා මම මේ හොඳ වෙලාවට දැක්කේ නැත්තම් අර මෙච්චරලා මූ ඒ තස්සේ වගේ <laughs> අන්න ඒ වගේ මුලාවක් තියෙනවා අපිට ඔය දේවල් තියෙනවා කියලා හිතෙන්නේ අන්න ඔය වගේ එකකට කියන්නේ අපි ඒක අපි අත්දකලා ඒක නිරුද්ධ වුණාන් පස්සේ ඒක ඒ කියන්නේ ඒක නිරුද්ධයි කියලා අපිට හිතින්නේ නිකන් කන්නඩිය අපි බලපු කන්නඩිය තාම ඉන්නවා වගේ වගේ එකක් එහෙම මානසිකවට තියෙන ඒක තමයි අතරම නිත්‍යයි කියන එක තියෙන්නේ නිත්‍ය සංඥාව කියන්නේ දැන් ඔක මේ අත්දකින්න පුළුවන් එකක් කියලා කියනවා ඉතින් ඇත්තටම. ඒක දාට ඒ කියන්නේ ඒ නිරෝධය ඒක තමයි නිරෝධය කියන්නේ. ඔව්. රහතන් වහන්සේ දැන් ඒ කියන්නේ ඕක ඉස්ලාම අත්දකපු ඒක අරමුණකාරී දැක්කොත් එදාට එයා ධර්මය දැක්කා කියලා කියනවා. දැන් සෝවාන් කෙනා එහෙම ඒ කියන්නේ කිසිම උත්සාහයක් නැතුව දකින්න කියනවා. ඊට මෙහා මේ මාර්ගය කියලා කියන්නේ නිකන් අමාරුවෙන් හරි එකපාරක් හරි දකිනවා. එදාට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මහන්සියෙන් ඔක හිතලා හිතලා හිතලා සමහරලාට භාවනා කරලා වුණ නැතා මේ බලන්න පුළුවන්. බැලුවාම නෑ ෂුවර්. එහෙම එකක් තියනවාගේ. එතකොට තමයි දැන් තමයි මාර්ගේ පටන් ගන්න. අපි ඔක්කොම අනුමාන කරලානේ කරන්නේ දැන් දැන් දැන් දැනට කාගෙන් හරි අහලා අහලා මෙහෙම දෙයක් කියනවා කියලා හිතලා ඊට පස්සේ අපි හිතෙන් ඕක තේරුම් ගන්න අමාරු එකපාරට දිරව ගන්න අමාරුනේ. ඕක හිතලා හිතලා ඊට පස්සේ ඔක බලන්න බලන්න මම මේක තමන්ගේ අත්දැකීම ඊට පස්සේ අවදාහරි එක දැක්කොත් එහෙම එදාට ෂුවර් මෙහෙම එකක් ඇත්ත තමයි කියලා අනිත් බලන්න පුළුවන් එක අනිත් ආගම් වලට වැඩි තියෙන ලොකු ආයි ලොකුම වෙනසක් තමයි ඒක ඒක ඔයා ඕනිම ඕනිම දෙයක් ඔයා විශ්වාසයකින් කටයුතු කරන්න බෑ එක්තරාලා ඔයා සයන්ස් කරත් ඔයා අනිවාර්යෙන් මුළු ටික ඔයා මේ මේ ගුරුවරයා උගන් ටික විශ්වාස කරලා කරන්න කරනවානේ ඕනිම එකක් එහෙමයි. ඉතින් විශ්වාස කරලා එක ප්‍රමාණය ගියාට පස්සේ ඔයාටම ඊට පස්සේ පුළුවන් මේක ඊට පස්සේ අමුතුවෙන් කවුරු කරලා කියන්නත් බෑ කාටවත් වෙනස් කරවන්නත් බෑ ඒක වාදක උනේ එහෙම. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා නේ පිළිගන්නේ. ඔව් අනිත් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාවත් නෙමෙයි පිළිගන්නේ. දැන් ආයේ 100% ෂුවර් වෙනවා. අනිත් ආගම් වල වා මැරිලා අයි ස්වර්ගයට හරි කොට හරි යන්න ඕනේ යව්වේ නා. ඇත්ත නේනම් මේ දෙවියෝ හිටියා නේද කියලා වගේ. ඔව් දැන් මේ මොකක්ද ඒතර තමයි ධර්මයේ ಗುಣ ටික එන්නේ. කාතයි සම්දිට්ඨිකේ විපස්සික නම්මන ಗುಣ ටික ඒ ටිකේ තියෙන්නේ. ඇත්තටම. දැන් ඕක මාර්ගය කියලා කියන්නේ හැම වෙලේම උත්සාහයකින් මේ මේක කරන්න කරලා කරලා කරලා බලන්න පුළුවන්. එකපාරක් ඉන්නවා හිටින්නේ නැහැ. පිටලා ඉන්න බෑ. මොකද අපිට පුරුද්ද වැඩිනේ. පුරුද්දයි ආශ්‍රව කියලා කියන කෙලෙස් වැඩි හින්දා ආයෙ ගහගෙන යනවා. ඕක ඔහොම ගිහිල්ලා මේ උත්සාහයක් නැතුව දකින්න තැනක් එනවා. එදාට තමයි මේක අර ඵලය කියලා කියන්නේ. ඊට පස්සේ මේ ඵලය ඉස්සරහට ඉස්සරහට යන්නේ ඒකේ රැඳිලා ඉන්න පුළුවන් කාලය වැඩි වෙනවා. එතකොට තව තව ඒරියා එකක් වෙන්න ගන්නවා. අන්තිමට රහත් වෙනවා කියන්නේ මුළු ජීවිතේ මේ මට්ටමට එනවා කියන්නේ. අර සුදස්සන හඳුරු කියනවා දැන් කොහේ හරි තැනක බුද්ධ ධර්මයේ හරියට කියව තියනවා නම් මේක මැරිලා ඊළඟ ඊළඟ භවයේ තමයි මේ මේ කන්න පුළුවන් කියලා එනම් බුද්ධ ධර්ම පිළිගන්න එපා කරන්න එපා කියනවා. එහෙම තියෙනවා. ධර්මයේ ඔයාට අහුනොත් කොහෙද යන කියලා තමයි මේක ඔයාට මේ මේක සාක්ෂාත් කරගන්න පුළුවන් මේ මේ ආත්මේ නම් බෑ කරන්න පුළුවන් ආයි අනාගතේ කව කවරද හරි දවසක තමයි තම කරන්න පුළුවන් එහෙම නැතුව නම් බෑ කියලා කොහෙද යන කියලා දිනවනම් බුද්ධාම පිළිපදින්න ඕනේ ඔක් කරලා වැඩක් නැහැ එහෙනම් කරන්න එපා කියලා නිකන් ප්‍රඥා ගෝචර නැහැ කියලා එහෙම එහෙම නැහැ නේ එහෙම නිකන් දෙන්නම් කාසියල් ඒක දෙන්න ඔව් ඒක වෙනස අපි ඉන්න ගැප් එක තමයි. ඔය ටික කාලයක් එයා එයා හඳුනගෙත් ඒක අර පරණ ඒවා ටිකක් තේරෙනවා. දැන් කියන ඒවා ගොඩක්ම ඒ ඔක්කොම කියන්නේ ඒවා දන්නවා කියලා හිතාගෙන තමයි දැන් ඔඩියන්ස් එක ගොඩක් ඔක තේරවිලා දන්නවා. ඒකින්ද දැන් පරණ කාලේ අපිට ටිකක් තේරෙනවා වැඩිපුර අලුත් ඒවා තේරෙනවා ටිකක්. ටිකක් කල්පනා නවත්ත නවත්ත පෝස්ට් කර කර ඒ හඳුනගත්තට පණ කියන්නේ එහෙම කන්ටිනියස්ලි එන ඔඩියන්ස් එහෙමම නෙවෙයි මේ මොකද දන්න කට්ටිය අහන්නේ නෑ මෙහෙම දැන් එකපාරට අලුත් අලුත් අය එන ගොඩක් බණ කියන්නේ එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ එකම crowd එක වෙනස් වෙවි වෙනස් වෙවි පොඩ කීපයක් වැඩි වෙනවා එහෙමනේ ඉතින් එන්නේ ගොඩක් අයට එක පැත්තකින් ටීවී එකේ වගේ රේඩියෝ එකේ වගේ ආවොත් නම් ඔන්න සමහරට සමහරට එහෙම ජනලයක් කියන්න පුළුවන් ඔව් පැයකින් වගේ කියන්න තමයි වෙන්නේ ඔය වගේ පැය දෙකක් විතර කියමු දැන්ම එතකොට අර අපි දා කතා කරපු ඒවත් සම්බන්ධන පටිච්චසමුපාදේ අර විඥානාමෝ සලයන් පස්ස වේදනා කියන ටික තමයි ඔය උපාදානස්කන්ධ පහ කියන්නේ. විඥාන නාම රූප සලයන් පස්ස වේදනා. දැන් මෙතන දැන් රූප රූපස්කන්ධය කියන එකට ප්‍රත්‍ය විදිහට තියෙන්නේ ආහාර කියලා කියන්නේ. ඕක ටිකක් එතන එතන තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ආහාර කිව්වහම මේක වෙනම සබ්ජෙක්ට් <laughs> එකක් වගේ. දැන් අපිට දැන් අපේ රූපය කියලා ගත්තොත් අපේ රූපේ තියෙන කැම ඉන්නන කැම දෙනකන් තියෙන රූප. නැත්තම් නවතිනවා වගේ. එනකොට එතන කැම විතරක් නෙවෙයි තව තව ආහාර වර්ග තියෙනවා තුනක් හතරක් තියෙනවා ඔක්කොම. ඒවත් බලපානවා ඇත්තටම මේ රූපේට. මොකද නැත්තම් කෑම නොදී හිටියොත් එන රූපෙන්නේ කබලින්කා ආහාරය කියන්නේ කබලින්කා ආහාර කියන්නේ අපි කන කන දේවල් ඊට පස්සේ විඥාන ආහාරය මනෝ සංචේතන ආහාර ස්පර්ශ ආහාර ස්පර්ශත් ආහාරයක් කියනවා කියලා කියනවා ඊට පස්සේ වේදනා සංඥා වේදනා සංඥා සංකාර වලට ස්පර්ශය තමයි හේතු වෙන්නේ. කියන්නේ ඔගේ මුලින්ම ඊට දෙන්නකට දැන් මන්ද වාරසද පංචස්කන්ධය කියලා කියන්නේ එකක්වත් ෆිසිකල් එකක් නෙවෙයි. පංචස්කන්ධයම තමයි දැන් මෙතන මේ ලෝකේ කරගෙන තියෙන්නේ. එකක්වත් ෆිසිකල් එකක් නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම ෆිසිකල් දෙයක් නැහැ අවසානේ. දැන් උනාට සතර මා ධාතුව කියලා එකක් දැන් සාමාන්‍ය අපිට සෙන්ස් වෙන තද ගති එහෙම එහෙම කතා වෙනවා. නමුත් ඒක අන්තිමට මේක මානසික එකක් වෙනවා. මොකද රහතන් වහන්සේට සතර මා ධාතුව පිටින් නැහැ කියනවා. තද ගතිය පිටින් නැහැ කියනවා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ තද ගතිය දැනෙන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් අපිට තියෙන තද ගතියක් නෙවෙයි තියෙන්නේ. එහෙම එකක් තියෙනවානේ. අපිට තද ගතියට නිකන් අනිකන් වාහනයක් කොම් කඩාගෙන ඉඳනවත් අපි බය වෙන ගතියක් තියෙනවා. මේ වගේ එන හොල්මන් වෙන ගතියක් නැහැ. ඒක ඒක. දැන් ඔය ඒක පටිච්චසමුපාදයට සම්බන්ධ වෙන්නේ හැම වෙලෙම කියන්නේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නිරෝධයත් බලන්න කියලා කියන්නේ. අන්න ඒකෙන් තමයි අරක සම්බන්ධ වෙන්නේ. පටිසමුපාද. ඒකේ තියෙන හට ගැනීම නිරෝධය. ආ ඒ කියන්නේ තියෙන්නේ අර විදියට දැන් රූප විස්තර කරන තව විදියට රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ කියන්නේ ශරීරයට දැනෙන ගති. ඒ ටික තමයි කියන්නේ මේ පහෙන් සෙන්ස් එන ඔක්කොම රූප. පැත්තෙන් විස්තර ගන්නත් පුළුවන්. අරමුණු වෙන. ඔව් අරමුණු වෙනවා වගේ. එතකොට මේ ඇහැට ඇහැ රූප ඇහැ කන නාසය දිව ඒ ඒ පහට අහු වෙන්නේ උපාදාය රූපයක් ඇඟට විතරයි සතර මහා ධාතු සෙන්ස් වෙන්නේ කියලා කියනවා. කියන්නේ තද ගති කියන එක අපිට ඇහැට සෙන්ස් වෙන්නේ නැහැ කියන එක. හයිද? හයිද විතරයි තද ගති ඒ බේසික් ඒවා ටික සෙන්ස් වෙන්නේ කියලා. නමුත් අපිට දැන් තද ගති අත්දකින්න පුළුවන් නැහැ. <laughs> තද ගති දැන් ගින්දර දැක්කහම අපිට රක් ගාලා පිච්චෙනවා කියන අදහස එනවා. ඔව්. ඔව්. ගොඩක් ස්පිරියන්ස එතම එක්ස්පිරියන් තම එතන් දෙවෙන්නේ එම ඇත්තත් ඒස් කියන අපි පිරන්ස එක හෙල් පිරන්ස වෙනවෙන ඇගේ අප ඉස්සල් අපිට තියෙන මේ කෙන්න මුත්ම දන්න තිදයක් ගැන අපිට හැම් බැලව මට පෙන්න ඩට මිරිසල් අල්පිතු ගින්දට පිච්චිලා තින කියලා පිච්චිලා නවෙන පිච්චිලා තින ශරීරය පිච්චිම එකෙන් ඇහෙන් අපි තියෙනවා ඒක රස්නේ ගැටග ගැටගාල තින්නේ මේක කියනවා ආයතන ගැට ගහගෙන ඉන්න අපි හැම වෙලෙම කියලා ගැට ගහලා නැහැ ඒ ආයතන උදාහරණයක් කියන කණු කණු හයේ ගැටේ එකෙම ගැට ගන්නවා වගේ එකක් කියලා කියනවා අපිට ගැට ගහපු එහෙම ගැට ගැවෙන් පස්සේ නිකන් දලක් හැදලා තියෙන එකෙන් තමයි මේ ඉන්නේ අර මොකේද අර චප්පානක චප්පාන ඒක ඒක කියන්නේ දැන් අර සත්තු 6 දෙනෙක් කියපුවාක් අරගෙන කියනවා මේ වලි වලි ඔව් කියන්නේ වතුරට යන සතෙක්ම හරි කිඹුලෙක් හරි කිඹුලා ගහයි වඳුරයි කුරුල්ලයි හරි බල්ලයි බල්ලයි ඉවලයි නේ උන් හය පැත්තකට යන සත්තු జాතිය එකෙක් උන්ගේ නැටි නැටි ටික අල්ලලා ගැට ගහලා තියෙන එක නැටි ටික අල්ලලා ඔක්කොම එකට ගැට ගහලා තියෙන ගැට ගහලා තියෙන්නේ ඔව් එතකොට උන් කරන්නේ හැම වෙලෙම නිකන් අර බලවත් වෙන එක පැත්තට ඔක්කොම ටික ඇදගෙන බලවත් වුණොත් එහෙම මේ පැත්තට يعني උඹා පැත්තට ඇදගෙන යනවා බල්ලා බලවත්නොත් එහෙම ගේ පැත්ත රැඳන් යනවා. හිවලා බලවත්නොත් එහෙම කැලේ රැඳෙන යනවා. නැත්නම් ගහක් කුට්ට රැඳෙන යනවා. අහසට රැඳෙන යනවා. ඒක බලවත් වෙන විදිහට හැබැයි අනිත් ඒවත් එක්කම ඇදගෙන යනවා. තනියෙන් යන්න බෑනේ. එනකොට අනිත් ඒකේ තමයි අපිටත් ඒ වගේ තමයි කියන්නේ. අපිට දැන් බලවත් වෙන බලවත් වෙන පැත්තට දිව ඇදන් යනවා අනිත් ඔක්කොම ටික ඒ පැත්ත. ඒ වගේ. එහෙම එකක් වෙනවා. ඊට පස්සේ කන තැඹ කියන සතිපට්ඨානේ නේද? ඔව් ඒ ටික අල්ලලා එක තැන <laughs> ගැට ගන්න කියන අර සිහිය කියන එකේ ගැට ගන්න කියන ඒ ඒ ටික අල්ලලා එක තැන. ඒක නේ ඒක තමයි දැන් සතිපට්ඨානේ කියලා කියන්නේ. සතිපට්ඨානේ තැඹක් වගේ ඒතකොට අර අර ටික අර ගැට ගන්න ටික ඔක්කොම තැඹකින් ගෑවුවොත් එහෙම ඒකට යන්න try කරලා try කරලා try කරලා වෙහෙසට වෙහෙසටපත් වෙලා නතර වෙනවනේ. <laughs> එහෙම එකක් කියලා. පැත්තන ගැටගැස්සීම. මේ ඕක කරන්න තියෙන්නේ දැන් ආයතන වල මේ රැවටෙන එක පෙන්න පෙන්න ඉන්න තමයි තේරුම් තේරුම් ගන්න එක. පෙන්න පෙන්න. ඒ කියන්නේ ඒක අපිට අපි සාමාන්‍ය ජීවිතදා මොකක් හරි අත්දැකීමකදී අපි බලන්න ඕන මොකද්ද මෙතන තියෙන ඇත්තම தත්ත්වය මොකද්ද මෙතන මුලාව කියලා. හලෝ. <laughs> අතාරින්න පුරුදු වෙන රුචි කරන්න පුරුදු වෙන. නෑනේ දැන් කියවනේ අතාරින්න කලින් අරගෙන එන්න බා. අතාරින්න කලබල වෙන්න එපා. අතාරින්න කලබල වෙන්න එපා කියන්නේ ඉස්ලාම කිව්ව මතක නැද්ද? මේක ඒක ඒක ප්‍රතිඵලයක් තියෙනවා නේද? ආසියක් තියෙනවා. ආසියක් තියෙනවා. හා මොනවාද? බාහිර දේවල් අතාරින්න බෑ කියලා කියන්නේ. දැන් බාහිර. සමුදේ මොකක්ද ඒක කියලා? ඔව්. නිකන් මෙහෙම එතකොට ඉබේ මත ඇරෙනවා ඇති ඔය බාහිර දැන් අපි අතාරිනවා කියලා කරන්නේ නේ કૃත්‍රිම දෙයක්. ප්‍රශ්නේ ඇතුලේ එහෙමම තියාගෙන නිකන් తాවකාලික දෙයක් කරන්න. නමුත් ඇත්තම ඒක හාමුදුරු එහෙම බොහොම සූර්යයේ විදිහට ජීවත් වෙන්නේ. ඒක උපකාරයක් නේ උපකාරයක්. ඒක තමයි අර. නැද හාමුදුරු එහෙම පොඩි ගෙනියන්න මොනවත් ළඟ තියාගන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඔය ගොඩක් බඩු පා ඒව නැතුව ඉන්න එකේ සහනයක් නේ ඉතින් කොච්චර. ඒකක් තියෙනවා. අර උඹ කාරේ. ගියාට ගන්න නැතුව දැන් මං අත්හරිනවා කියලා හිතලා දැන් ඒක හිත ඔව් ඒක තේරෙනවා. ඔව් ඒ අත්හැරීම මෙහෙම දැනෙන්න පුළුවන්. විශේෂයෙන් ගිහයිට ඔක ලොකු මේකක්. ඒකට ඇලෙන හොම දැන් ඔක ලොකු ප්‍රශ්නයක් නේ මිනිස්සු වෙනවා මේ බණ භාවනා කරන්න කියන පස්සේ මිනිස්සු මේ ගිහි ජීවිතේ අවුල් වෙනවා නම් මම ප්‍රශ්න වෙනවා ඒක නිකන් ද්වේෂයක් වගේ කරන්නේ නේද ඒක තමයි ක්‍රමේ මේක අතාරින්න මේ ඊට පස්සේ ඊට පස්සේ අතාරින්න නැති අය ගැන එහෙම හිතනවා අප්පු අර බලන්න අපි මේක අප්ලෝ වෙනවා කියලා ඒක පරිසංගෙන් ඔව් අතෑරීමක් තියෙන ඇත්තටම ඒ උනාට ඒගොල්ලෝ ඔක්කොම ගොඩ ගහගෙන ඉන්නවා අපි මේ සහේතු කතාවක් තියෙනවා ඉතින් අපිට තේරුම් ගන්න කරන එක තේරුම් නැහැ කියලා කියනවා. ඉතින් ගොඩේවම තව වෙන ප්‍රශ්න ගොඩක් එනවනේ ගොඩේමත් එක්කම රැක ගන්න දේවල් වැඩි වෙනවා. සොර සතුරු උදුරු වැඩි වෙනවා. හිතේ සැලසීමේදී අඩුයිනේ. විතරුණා. ඒක පොඩ්ඩක් බලන්න. ඒක මේන්ටේන් කරගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන ඉතින් ඒක ඉදිරි ඉන්න ඉතින් අනවශ්‍ය විදිහට රත් කරන එක තේරුම් නැහැ කියලා කියනවා. අෂ්ට දුෂ්ටක්ෂණේ මතකද? අර හාමුදුරු පටන් ගන්න ඉස්සෙල්ලා කියනකොටම කියන්නේ අටක් ගැන අවබෝධ කරන්න බැරි අට දෙනා හතර දෙනා හතර දෙනා නේ අර අවබෝධ කරන්න බැරි අවස්ථා අටක් ගැන කියනවා ඈ බුදුහාම සමහරු කියනවානේ අපිට මේක බෑ හැම අපි මල්ලීටිය නම් හරි ඔව් අපි මල්ලීටිය නම් හරි පොර හරි හම් කියන්නේ ඉස්සර කරපුවා අනුව තමයි ඉතින් මේක පැටි වෙයි යනම්ම නේද එහෙම නෑ ඒකේ පාරමිතාවක් නැහැ කියලා. ඔව්. ඒක ඇත්තනම දැන් කාලයක් තිස්සේ ආපු මතයක් ඒක කියන්නේ. පාරමිතාවල ප්‍රතිඵල ඇති වුණාට ඒක බල තියෙනවා නමුත් ඒක කිව්වේ පාරමිතා ඕනි වෙන්නේ අර අර වගේ විශේෂයෙන් අද අද අර උප හැබයි දෝ මං ඔවත් සිටකේ වන්නන් දගන්න කතාවත් තියෙනවා පාරමී උපපාරමී පරම වරමත්ත පාරමී කියලා මදන්න තමයිට අටවා හර ආපු තැන කොයින්නර කිව්වක්කෝ හාමුදුරු කියප ගන්නේ නවා මනුස්සයලා ඉපදෙනවා කියද්දිම ගොඩක් ඒවා අපි හොඳ දේවල් කරලා ඇති ඉතින් ඒක මේ මිනිහෙක් කියලා ඉපදෙනවා කියන එක මාත් සෑහෙන රෑ එකක් ඉතින්. පාරමිතා කියන්නේ මොකක්ද ඇත්තටම? පාරමිතා කියන්නේ දස පාරමිතා කියලා තියෙන ඔය දාන සීල නෑ දාන සීල නෙවෙයි දාන දානය ඔහොම කියලා දෙනවනේ දස පාරමිතා කියන්නේ කම්ම විරිය පාරමිතාව ඒවා මේකා බුදුහාමුදුරුවෝ පාරමිතා පුරවලා තියෙනවා. අමුත්තර අනිත් ශ්‍රාවක දැන් ඔය අසුමහා ශ්‍රාවකෙක් පුරවලා තියෙනවා. නමුත් අර ෂණේ ෂණේ ගැන තමයි කියන්නේ මේ අපිට සම්බන්ධ වෙන්නේ. ෂණේ ඇති වෙනවා අට විදිහකට. ඔක ෂණයක් කියලා කියන්නේත් මේ සසරට සාපේක්ෂව මේ ටික පොඩි කාලයක්. එහෙම කියන්නේ ෂණ සම්පත්තිය කියලා කියන්නේ තේ හින්දානේ. ඔව් ෂණයක් කියලා කියන්නේ ඒකත්. නෑ ඒකේ අර මේ විඥාණයට ප්‍රත්‍යය මොකද්ද කියලා මතකයි. අයිසින් නෙමෙයි. විඥාණයට හේතුව. ඒ අයිසින් නෙමෙයිනේ. නාම නාම රූප වේදනා මෙතන හේතුව කියලා කියන්නේ. Melted chocolate. එතකොට අර සෙට් එකම එනවා අතන. ආ ඔව්. ඒක ලේසින් නම් චොක්ලට් කිව්වා. අර මම ඔය ඔය කියවුවා නේ ඩිස්කෂන් එකේ කතා. කතා වෙනවා. විඥාන නාම රූප නාම රූප විඥාන. ඔය ප්‍රශ්නේ හින්දා තමයි මේක නියන් ගැටලුව වැඩි වෙලා <laughs> තියෙන්නේ. <laughs> කියන මට මට හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. ඒක ලියුණොත් ඔක්කොම හරි. නෑ අර ඒක නම් යටම පට කේක් කරන වැඩිපුර. ඒ කියන්නේ ඒක තමයි මේ අර අපි හදාගත්ත දෙයටම රැවටෙනවා කියන එක නේ දැන් බල්ලා අපිම හදාගෙන ඌටම රැවටෙනවා වගේ එකක් නේ. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. හැම වෙලේම සයිකල් එකක් තියෙන එක. ඔව්. එහෙමනවා දෙපැත්තට ගිහින්. දෙපැත්තට යන්නේ ඒක. අපිම හදාගත්ත එකට රැවටෙනවා කියන එක තමයි තේරුම් ගන්න බැරි. ඒ කියන්නේ දැන් තමන්ම මේ දුක හදාගෙන විඳිනවා කියලා ආම්බු හැමලෙම කියන්නේ. තමන්ම හදාගෙන මේක විඳින්නේ කියලා. අන්න ඒක ඒක තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා. තව මට ප්‍රශ්නයක් තියෙනවා. මේක ගැන නෙමෙයි. මේ දැන් අපි ලංකාවට ගියාට පස්සේ මේක නැති වෙනෝනේ අපිට. එන්න ඔන්ලයින් නර්මාලි රෙකෝඩ් කරලා අපි දාන්න. රෙකෝඩ් කරලා සජීවයි. ඒක යෝ. ඉතින් වෙන මොනවද ඉතින් ගැටලු කතා කරන්න තියෙන්නේ මොනවද? අපිට බැරිද ආර්ය තාංගික මාර්ගේ කරන්න. ඉතින් ඒක තමයි ඔක දැන් බලනවා කියන්නේ අපි පළවෙනි මොකද්ද? සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය කියන්නේ ඕක බලන එක. ඒක පේ ඒක දකින එක. තමයි සම්මා දිට්ඨිය. ඒකට අනිත් අංගත් හැබැයි ඕකට උපකාර වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ අංග හතම උපදිනව අරක තිබ්බොත් තිබ්බොත්. තියෙනවනේ ඒක නිකම්ම ඇති වෙන්නේ නැහැ නේ. මොකද සම්මා දිට්ඨිය අන්න ඒක තමයි වෙන්නේ. ඒක තමයි. ඒක තමයි. සම්මාදිට්ඨියට හේතු තියෙන්නේ මේ මේක අහලා මේ නෝනින් හිතන එක. ඒකට වෙන හේතුවක් කියලා නෑනේ. මොකද්ද ඒකට දීලා දීලා තියෙන හේතුව? සම්මාදිට්ඨිය. බුදුහාමුදුරේ සමහර හාමුදුරන්ට කියන්නේ කිසිම භාවනා කරන්න කියලා විතරනේ කියන්නේ. ඒක තමයි කියන්නේ. කියන්නේ මේක මොකක් හරි කියලානේ. ඔව් ඔව්. සමහරලාට ගොඩක් තැන්වල තියෙනවා මට එච්චර වාක්‍යයක් පොඩි පොඩි මොන හරි උපදේශයක් දෙන්න කියලා කියනවා. ඉතින් ඔය ඕවා කියන දෙනවා. කියලා දීලා යනවා. දන්නවනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉන්නේ ආත්මය. ඒක තමයි දැන් අපි මේ පැහැදිලි කතා කරන්නේ ඒක මොකද්ද කියලා. දැන් ඔය ප්‍රධාන ප්‍රශ්නක තමයි මේ තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්නවා කියන්නේ ඒක. ඊට පස්සේ කරන්න තියෙන්නේ අරක ඔක බලන එක. තමන්ගේ තමන් තුළින් බලන එක. ඒකට ඉතින් යනවා. කොහේ හරි කැලයකට ගිහිල්ලා. ඒකට බලන්න දැන් බුදුහාමුදුරන්ට තේරෙනවා පුද්ගලමයාට මෙන්න මේ කරම කරගෙන බැලුවත් වගේ හැකියාවක් යාගේ සසරේ මේ කරලා තියෙන විදිහට අනුව ගුණු කරලා තියෙන විදිහට අනුව මෙන්න මේ තැනින් අල්ලගත්තොත් මට රේසින් යන්න පුළුවන් කියලා දෙනවා. ඒක වෙන කෑල්ලක් හැබැයි. ඒක ඊට කලින් අර ඒක එක දැනගෙන මේක කරන්න ඕනේ මේක තමයි දේ කියලා දැනගන්න එපා. ඒක අහගන්න ඕන අනිවාර්යෙන්. බාහිරින් එන්න ඕනේ. ඒක අහගෙන දැනගන්න ඕනේ. ඊට පස්සේ පරතෝ මහමුදුරන්ගෙත් පුළුවන් ඒක ඒක දුරදුරන්ගේ ගුණයක් ඒක මේ ඒක ඉතින් ශ්‍රාවකයොත් එහෙම කරනවා. මම කියන්නේ ඒ බාහිරින් එන අහගන්න ඕන දේ තියෙන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ තමන් කරන එකක් තියෙන. දකින්න. ඊට පස්සේ අන්තිමට ඉතින් ගොය ගිහිල්ලා රහත් වෙලා තමයි එන්නේ ඉතින් එළියට. මොකද අවශ්‍ය දේ තියෙනවා. ඒ වගේ හිතන්න ඕන විදිය නම් මම පුරුවට නම් ඒ ඊට පස්සේ ස්ටෙප් වෙන එක එක ක්‍රම එහෙමත් තියෙනවා නේද නිකන් කමට අහන් දෙන්න. ඔව් ඒක තමයි. ඔව් නම් කියලා. ඔව් ඒ කියන්නේ ඔය දැන් අර සමහර අර කුල්ල බන්දක හාමුදුරන්ට අර සුදු රෙද්දක් දීලා තියෙන්නේ ඒක. ඔනේ මම කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක නෙමෙයි. මම කියන්නේ ඊට පස්සේ නිකන් මම දන්නේ ඒක ත්‍රිපිටකයේ තියෙන දේක්ද පිට මේවාද කියලා නිකන් ඒක පුද්ගලයා අනුව මේ නිකන් නිකන් මොන මොනවද භාවනා කරන ඒවා ගැන කරන ඒවා ගැන එහෙමත් තියෙනවා. ඒ එහෙමත් තියෙනනේ ওই රාග චරිත දේශ. ඒවත් අපි මම බස්ස කාලේ අපි. පස්සේ ආපුවා නේ. එහෙම ඒකුත් නැහැ. මොකද දැන් ඕක තේරුම් ගත්ත මනුස්සයට මේ මාර්ගයත් පටන් ගන්නවා. يعني මාර්ගයත් උපදිනවනේ. කරන්නේ මෙහෙමයි කියලා. ඒකයි ඒකේ තියෙන 아무තු මේක. මහාකාශ මාමුලන්ට කායානුපස්සනාව කරන්න දකිනවා කියන්නේ. ගොඩක් ලස්සන කෙනෙක් ඒකට ඔව් එහෙම තියෙනවා නේ. ඔව් සමහර අයට තියෙනවා. සමහර අයට කියනවානේ ආ ආනාපාන සතිය කරන්න එපා කියලා. එහෙම ඒවා තියෙනවා. සමහර මට හිතෙනවා දැන් මේ මේ මෙහෙම කතා කරනකොට ආනාපාන සති භාවනාවේ වගේ එකකින් ලොකු උදව්වක් නැtei කියලා. නැතයි කියලද නෑ අනිවාරෙන් තියෙනවා ඇති එක හිත දැන් අපිට දැ මෙ පේරේ තේරෙන් ඇත්තේ අපිට තියෙන නීවරණ වැඩි කෙන හිත විසිරෙන වැඩි ගැන්නේ එක හිත එක කරන්න භාවන කරන්න ආනාපාන සතිය කියන්නේ වෙන වෙන වැරදි එකක් නේ කරන්නේ ගොඩක් කියලා අර හුස්ම හුස්ම ගැන ඔළුව තියන්න නෙමෙයි නේ ඕනේ ඒකෙන් අර හිත නිමිත්ත ඔව් හිත එක කරන ගන්නදී හුස්ම උඩට පහළට යන එක පිළිබඳ ඒක දැනුවත් වෙලා ඉන්නා. ඔව්. දැන් උඩට පහළට වගේ ඉන්නේ කියලා. ඔව් එහෙනම් ඒකයි පස්සේ එකයි ඒ ඒ ඒක නිකන් අර මේ මේ ටූල් එකක්. ඒක ඒක පාවිච්චි කරාම ඔයාලට පුළුවන්. ඒක වෙනවා. හිතන්නේ ඕනෑන් පස්සේ මේක බලන්න කියන. මේ වගේ පැත්තක්. එතකොට තේරෙනවා කියලා කියන්නේ. මොකද අපිට තේරෙන්නේ නැත්තේ මේ ඔය නීවරණ වලින් හැම වෙලෙම වැහිලා තියෙන්නේ. කියලා කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද ඒවට තමයි දැන් කාමච්ඡන්ද වැඩි නම් ඔය අසුබ භාවනා කරන්න කියනවා තරහා යන එක වැඩි නම් මෛත්‍රී කරන්න කියලා කියනවා ඒ වගේ ඒවට උපකාර කියන්නේ එක එක ටෙක්නික්ස් තමන්ගේ මානසික මට්ටම හිත හිත විසිරෙනා නම් ආනාපාන සතිය වගේ කියලා කියන්නේ ඔය ඔය ඔය දැන් මම මම පොඩ්ඩ පොඩ්ඩ නිකන් හිතන්න try කරලා දිනවා මට වැඩි වෙලා හිතන්න ඉස්සෙල්ලා වෙන බහූත හිතෙනවා ඒ <laughs> අපේ හැම වෙලේම පුරුද්ද ඒකනේ ඒකින්ද මේ වගේ එකට ફોකස් කරන්න බෑ දැන් ඒකයි දැන් ධර්මදේශනාවලත් තියෙනවා දැන් ඔය හාමුදුරුවෝ කියන ඒවා මේ ඒවත් නිකන් භාවනාවක් වගේ කියන්නේ ඒක හිත එකක කරගෙන හිටියොත් එහෙම මට ඒකෙන් තේරෙන්න පුළුවන් ඒව නිකන් විදර්ශනා භාවනාවක් වගේ කියලා ඒකයි රාණම් වංශයේ කියන බණට කියන ටිකට අපි හිතගෙන වෙන්න බලන්න ඒකනේ දාගෙන ඉද්දි සමහර පහත් වෙන්නේ ඒ ටිකට ඒ ටික වැඩෙන්න පුළුවන්. අපි රහත් වුණාම මම රහත් වුණා කියලා කියනවද කට්ටිය? එහෙම ඉතින් ඕන්නම් විතරක් අසනන් ඒක ඒක ඉතින් අදාළ දැන් ඔය ගොඩක් තියෙනවා අර ලංකාවේ ඉන්නවද එහෙම රහත් වෙච්ච? ඔතන තියනයි. ඇති. ඇති. නේ නේ. මේ හරිනම් ඉතින් ඉන්න ඕනේ. කොහේ? කුණයි කැක්ටි ස්ටෝරේජ් එකේ. එහෙම නැත්තම් ඉතින් වැඩක් නැහැ නේද? ප්‍රතිඵලයක් නැහැ කියන එක කියනවා. අනිත් එක දැන් රහතන් වහන්සේලා නැති වුණා තනිත් මාර්ග පල්ලාවේ ඉන්න බුණා මොකද අද කාලේ මේ එහෙම එකක් තියෙනවා එහෙම හොයන්න සකෝදාගාමී අනාගාමී චයිනුවා රහත් වෙනවා කියන ටිකක් ඉතින් කියන්නේ රෑ කේස් එකක් වෙන්න පුළුවන් මොකද අනිත් මාර්ග පල්ලාවේ ඉන්න පුළුවන් ගොඩක් කියනහල පොඩ්ඩක් හරි සමාධියක් වෙන්නවත් ප්‍රශ්න <laughs> ඊට පස්සේ ඉතින් අනිත් ප්‍රශ්න නැහැ නේ කෙනේ මුකුත් නැහැ එතකොට දැන් ආය විදර්ශනා කරනවා හොඳට එතකොට පුළුවන් දැන් අපිට බැරි වාක්‍යයම වෙන වෙනම එන එක අමාරු දැන් මේ බොහොම අමාරු මේ ටික තේරුම් ගන්න තමයි ඒක ඔව් PhD එකක් කරා ඇත්තටම දැන් අපිට ආනපනස්සේ අමාරු නම් ඉතිපිසෝ ගාතාව 100 පිටවගෙන 10 පාරක් කියන්න සුගතයි තේරුමත් එක්ක අනුගමනේ ඉතිපිසෝ වගේ මුලින් නම් මුලින් මැද අග 100න් ඒ පද ටිකවත් කියන්න පුළුවන් ද කියලා මම ඒකට අපි අර ඔටෝමැටික් කියන පදෙන් පදේ ටේප් රෙකෝඩර් එක දැම්මා වගේ ඔව් අටවැනි පාර වැරදුනොත් ආය පළවෙනි එක ඉඳන් ආය පටන් ගන්න. ඒක ඔය කික මේ කාලේ දීලා තිනවා මේ සිහියෙන් හැමදේම කරන්න කියලා කියන්නේ ඒක නේ. දැන් සිහියෙන් කරාම මේ එකට හිතගෙන තියෙන මේක වැඩි. ඒක නේ සතපට්ඨානිය කියලා කියන්නේ. අපි කොච්චර මන්ද මම නම් කොච්චර ඒ අතින් අඩුද කියනවනේ දැන් අපි දැන් 10 පාරයි 30 10 10 මම කල්පන බඟ කයක්කද කල්පනාවන හරි තව හතරයි <laughs> <laughs> ලාට තු ඒ ඒම කියල දී හරි හරිෝම ලස්සට හැගියගේ ශාත දැන් අත ඒ කවුනාගන්න සර කර දව කායන පත්සනාව කියල් තියෙන සති පට්ටන්න තියෙන ඔක්කොම මේ අර එක තැන ඉඳගෙන ඉන්නේ පටන් ගන්න වේද ආනාපාන සතිය ඉඳගෙන ඉන්නවනේ පටන් ගන්න. ඒ වුණාට තියෙන්නේ මේ අපි එදිනදා වැඩ කරනකොට සිහිය තියන්න තියාගෙන ඉන්න කියලා. ඒ වැඩේ සිහිය. අපි කරන දේ වෙන වෙන පැති වලට ඔලුව යවන්නේ නැතුව. ඔව්. එක තැනම නවත්තගෙන නැහැ. දැන් අපි උදේ පාන්දර ඇඳින් නැගිටිනවනේ. ඇඳින් නැගිටලා සිහියෙන් ඉඳලා හරි මම කකුලේ බිම තිබ්බා. ඊගාරින් ස්විච් එක කරලා දාන්නේ. ඇවිදගෙන කියලා ස්විච් එක දැම්මා. එතකොට අනිත් ඒවා හිතන්නේ ඒක තමයි ඉන්නේ. අඩු ගානේ විනාඩි 5කටවත් එහෙම පොඩි පොඩි කාලයක් තියන්න බෑ අමාරුයි. ඒක හරි. අවසක් තියෙනවා තියම දින හතෙන් යනවත් තියෙන බෑ. වතුරේ ගැහුවා. ඔය දින ඔක්කොම ඒ වුණාට කරන්න යනකොට තේරෙනවා කොච්චර එනවද කියලා. අතරමැද්දට. ඒක අපි නොහිතම කරන හින්දා තමයි අපිට අපි අපි ඕක ගැන අවධානයක් නැති හින්දා අපිට තේරෙන්නේ අපි එකපාර කොච්චර හතර අතේ දේවල් හිතනවාද කියලා. ඒකට ඔළුව තිබ්බම කියලා මේ දැන් මේ දෙක අපි වෙන්ද කරපු ටිකමයි කරන්න යන්නේ. නමුත් ඒ ඒක ඒ ටික කරන්න බෑ. ඒ අතරේ 20 100ක් ජාති හිතලා. ඒක අඩු කරගන්න ඕන කියලා කියනවා. ගොඩක් ෆෝස් එක යූස් කරන්න දෙපා කියලා හාමුදුරුවෝ කියන්නේ. කොන්සන්ට්‍රේට් කරනවා. එතකොට එතකොට මේ වෙන්න පුළුවන් නේ. ඒක අර වීණාව තද කරනවා වගේ තමයි ගොඩක් තද කරන්නත්. හිති ගොඩක් හිතනවන දැම් මේක දැම් මේ හිතනවා නේද කියලා හිතුවිරි බලන්න එතකොට හිතුවිරි නවත්තන්න හදන්න තුනික එතකොට ඉබේම එක අනාපන සතියරත් කියන්නේ අඩු වෙලා කොට එක හිතුවිල්ලක් මොකරි බල බලවත් විදිහට නවනන්නේ වෙන හිතුවිල්ලක් ආ මේ මම සිතුවිල්ලක් ආව නේද මේ අන්න එහෙම කියලා තමයි එතකොට ඒක අර බලවත් බව නිකන් නැති වෙලා යනවා කියන්නේ ඔය සමතයවනේ ඔය ඊට පස්සේ දැන් විදර්ශනාව කියන එක මේ සාමාන්‍ය අපි ඒ ජීවත් වෙන විදිහට තමයි ඒක කරන්නේ. ඒකට අප සාමාන්‍ය එන අරමුණු එක තමයි ගැටෙන්නේ. මේක දාලා බලන්න දර්ශනාව කියන්නේ. සමතේ අපි දැන් හිතුවොත් එහෙම දැන් සිහිය තියාගෙන ඉන්නවා නම් දැන් හෙට දවසේ මම හිතනවා මොන සාගතලා ගෙදර යන්න තියෙනවා. ඔව් එතකොට ඔව් එතකොට ඔව් දැන් ප්ලෑන් කරනවත් වෙනවනේ. එතකොටත් හිතන්න මම මේ මෙහෙම දෙයක් හිතනවා කියලා. අපි වෙනදා කරන්නේ ඔහම නෙවෙයි දැන් හිතනවා කියලාවත් දන්නේ නැහැ අපි සමහරවිට. එතකොට වෙනම ලෝකෙක නේ මනෝ ලෝකෙක වගේ නේ. දැන් තොට සිහිතිනවා කියන්න ප්ලෑන් කරනකොට අමතරව තව ඉටවස ගීල්ල කරන දේවා ගියට යනවා දෙනවත් වෙන කෙලවර වෙන වෙන ජාති ගොඩාක් හිතනවාද ඒව නවතනවා කියලා හිතල කරනකොට ට අදා ප්ලෑන් කිරල තරගන්න තොට ඔය විදිට ඕන වැඩක් කරන්න පුල <laughs> ප්ලෑන් කරනවා කියන එක දැන් වෙලාව හිතන්න ඕනේ යන්නේ කොහොමද හිතන ඒ 100න් හිතන්න පුළුවන් 100න් හිතන්න පුළුවන් ඒක උනාට දැන් 100 අපි 80න් හිතන්නත් පුළුවන් 80න් හිතවම තමයි වැල්වට අරන් යන්නේ ගොඩක් කිලෝමරක් නැතු ඒක නවතිනවා 100න් හිතන්න පුළුවන් මම මේ දැන් හිතනවා කියලා කියන එක 100න් ඒක වර්තමානයේ තමයි අපි ජීවත් වෙන්නේ ඒක හැම වෙලේම ප්‍රසන්ට් මට මට මට නම් හිතෙන විදිහට අපි දිනදා වැඩ කටයුතු කිසිම අඩුපාඩුවක් නැතුව ඔක්කොම ටික කරලා ඉදදී ඒව plan උත් කරලා එම කරන්න උමන අපිට හිතන්න ඕන ටිකක් කරන්න ඕන ටිකක් තියෙනවනේ. ඒ ටිකට අමතරව ඒ කරන ප්‍රමාණය නිකන් නිකන් 100ට එකක් වගේ තමයි ඒ ටික. ඉතිදියට අනුනමයක් තියෙන වෙන ඒවා ටික. අතීතනාගතය. ඔව්. ඒ කියන්නේ ඒවා අවශ්‍ය නැහැ අපිට. ඒක බලන්න දැන් ඒක අනිවාර්යෙන් කියන අතීත අනාගතේ ඉන්නවා කියන්නේ අපි බොරුවේ ඉන්නවා කියන්නේ. මේ මොහොතේ සිද්ධ ඇත්ත තමයි. නෑ අපි අතීතේ හිතනවා කියලා හිතන්න බැරිද අපිට? නෑ අතීත ආ ඒ කියන්නේ එහෙම දැන් මේ මොහොතේ හිතන්න පුළුවන් එහෙම. මට මේ පරණ එකක් මම මේ හිතන්නේ කියන එක හිතන්න පුළුවන්. ඒකත් සිහියෙන් හැබැයි. එහෙම කරන්න පුළුවන්. අපි ගොඩක් එතකොට එතන මුලා වෙන්නේ නැහැ. ගිහිල්ලා අපි දැන් අතීතේ එතන ගිහින් එතන ඉන්නවා කියන හැටි වගේ අපිට ගොඩක් අතීතේ අන්න ඒක නැති වෙනවා. කොහොම හරි ප්‍රපංච. ඔව් ඒ දැන් අතීතේ කියන එක දැන් විරුද්ධ වෙලා කියලා ඒවත් එක්ක එන්නේ එතකොට ඒ සිහිය කියන එක. අතීතය අනාගතය කියන එක මේ ප්‍රපංච කියන්නේ මුලාවේ. කියන්නේ මේ තේරුම නිකම් ප්‍රමාද කරන ධර්ම ප්‍රපංච කියන්නේ දැන් අර බල්ලා බුරුනවා කියන එක එතන ප්‍රපංච. ප්‍රපංච සම් මෙන්ටල් කොන්ෆිගරේෂන් කියලා මං කවුරුනේ හම්බුනේ. ඒක නිකන් කෙලෙස් තමයි. ඒවට කියනවා හරි විතක්ක ਵਿਚාර ඊට පස්සේ අපිට අර හිතන ගතිය නම් කොහොමද වැඩි ඉගෙන ගන්න ඒ පැත්තට ගියපු කට්ටිය ඒක තමයි අවසනාවක් තමයි ඕකෙදී ඇත්තටම මේ මාර්ගයේ ඕවා පොඩ්ඩක් අස්තඩ කරන්න නැතිව සෑහෙන්නම හිතනවා. ඒ කියන්නේ ඒක ඒකට ඇබ්බැහි වෙලා වගේ තියෙනවා. ඉම ඩක්කත් නැහැ දොටි ලල පොඩි පන්නයක් තිනගේ ඒක යොයි තර ඕනි තරන් කරන එක න්න වෙන අදන්න එක දැන් මගේ ඒකන් ගැලපෙන්න්න දැන් කතා කරුන් දෙව දැන් අපි කියන්නේ හිතන් නැතුව කරන්න වැඩ තියන්න උන්තර හරිද ඒ වෙලාවට වෙන දෙයක් වෙන වැදගත්දයක් හිතනගේ වැරදුම් ආ ඒක කැන වැදගත්දයක් කියන්නේ ඔය නිකන් ඉන්නකොට වැදගත් දෙයක් හිතේ. ඔව් දැන් හිතන්නකො අපි මොකක් හරි ඔන්න මොකද කරන්නේ. ගිහිල්ලා මේ ටික හොදලා. හරි. හොදලා. එතකොට දැන් අපිට ඔන්න මේ කෝප්පේ ගන්න ඕන්න මේකට වතුර දාන්න. ආ ඒක දෙකක් ඒ කියන්නේ. දැන් ඔයාලට දැන් ඕක කරන දේ හිත තියාගෙන ඉන්නත් පුළුවන්. ඔයා ඕක කරන ගමන් ඔන්න වෙන මොනවා හිතන්නත් පුළුවන්. හොඳ දෙයක් ඔන්න මම හිතුවේ. වගේ එකක් හිතා. ඔව්. එතකොට දැන් එහෙම මේක කරන එක වැරද්දක්. ඒකත් වැරද්දක් නෑ. ඒක වෙන බයක්. අපිට මේකට අන්න ඒක එතකොට එතකොට සිහිය එතකොට දැවා එවනට එක එක පැත්තකට නව මෛත්‍රී සීලු සත්‍යය දුක් එත්තාකි ඕදනාගේමක එතකොට මේක මේක මට කල්පනාවෙන් අවශ්‍ය වෙන භාවනාවක් ඒක. එතන එතන හිතේවා ඒ කාර්මුණන්න තියෙන මෛත්‍රී. රාග ද්වේෂ මොහොත හිතේ ඔයා එල්ලම ඉන්නේ මෛත්‍රී. මෛත්‍රී ඒත් ඒ කරුණත් තුළ හිත තියාගෙන පුරුදු වෙනවා ඒත් ක්‍රමෙනුත් පුරුදු වෙනවා එතකොට ඊළඟ දවසේ වාට මෛත්‍රී භාවනා නොකර මේක විතරක් කරනකොට වාට මේක කරන්න පුළුවන් වෙනවා හරිට මේක තුළ හිත තියාගෙන මේක කරන්න පුළුවන් වෙනවා. මේක එකේ කමකට භාවනාවක් කියන්නේ අපි දැන් කරන කරන අත්විකාරයෙන් ඔය ටික හිතනවා. ඒවා ඉරියාපත කියලානේ මම භාවනාවනේ. ඉරියාපත භාවනාව. ඉරියාපත කියන්නේ ඉරියව් වලට ඉරියාපත කියන්නේ මේ මේ සති සම්පජන්නේ මොකක්ද කියන්නේ අර අර අත්දිගාරින කුලනවා හැදිනවා. ඔව් ඒක එහෙමත් පුළුවන්. අපි ඉරියව් වලට සිහිය තියලා ඉන්නත් පුළුවන්. මම දැන් අමන් සිහිය අත්දිගාරියොත් මම දන්නවා මම දිගාරිය. අපි දන්නේ නැහැ නේ මම අත්දිගාරියද ඔළුව ඇල්වද දන්නේ නැහැ නේ. ඒ හැම ඉරියව්වම මම හැබැයි ඒක මචං අයිසොලේට් කරලා ගත්තට පස්සේ එතකොට අපි සිහියෙන් නෙවෙයි ඉන්නේ. සිහියෙන් නෙවෙයි සම්පූර්ණ. <laughs> නෑ නෑ මම කියන්නේ දැන් අපි වැඩක් කරන ගමන් වෙන දෙයක් ගැන හිතනවා. හැබැයි අපි කරන වැඩේට හිතන්න ඕනේ නෑ කියලා අපි වෙන දෙයක් හිතනවා. හැබැයි ඒ වෙලාවේ අපි සිහියෙන් නෙවෙයි ඉන්නේ නේ. ඒ වුණාට අර එතන නෑ නෑ ඒ දැන් ඔය වැඩේ කරන වැඩේට හිත තියනවා. හිත තියාගෙන ඉන්නවා කියමුකෝ. ඒකත් පුරුදු කිරීමක්. අතෝ ඒක කියන්නේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ අර අනවශ්‍ය වැල්වටාරම් වලට යන්නේ නැහැ කියන්නේ. හරි ඒකාගේ කර්මුණකට හිත තියන්න පුරුදු කරනවා. එතකොට ඔයාට පුළුවන් අර විදර්ශනා කරන්න. මෙහෙම එකක් කියලා. ඔව් ඒකට ඒකට ඒකට උදව් කරන ටූල් එකක් පුරුදු වෙනවා. ඔයාට ඒකට ඔයාට මේක හොදනවා කියමුකෝ. හොදන එක ඔන්න මේක හොදනවා මෙන්න දැන් මෙහෙම කරනවා කියන එකට ඔළුව තියාගෙන ඒක ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. ඒක නිකන් ඔයාලගේ අතේහුරුවට ඒක වෙනවා නම් අතේහුරුවට ඒක කරන ගමන් තව වෙන තනි අරමුණක් තියාගෙන ඒකට ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. මොකද ඒක නෙමෙයි දේ. වෙන ගොඩක් දේවල්. සමතය ඇතුළ විදර්ශනාවත් ඒකත් දෙක එකට සතිපට්ඨාන කියන්නේම ඇත්තටම සමතය දර්ශන දෙකම දෙකම වැඩ කරනවා සමත නිමිත්තෙන් අරගෙන සති නිමිත්තෙන් අරගෙන දැන් ඕනම කමනාහනක් විදර්ශනා කරන්න ලබන ආහනපාන සතිය උනත් මේ අරන්තිමට අර සෙන්සන ටික තියෙනවනේ. ඕක අල්ලලා ඔය අපි කියන කතා කරන පැත්තෙන් හිතන්න පුළුවන්. එතකොට දැන් කායනුපස්සනාවල තියෙනවානේ දැන් භාවනා ක්‍රම ගොඩක්. එතකොට මේක එක එක්කෙනාට ප්‍රකට වෙන්න පුළුවන් එක එක හැමෝටම ආනාපානසති හරියන්නේ. එහෙම කියන එකක් නැහැ නෑ නෑ. යන ටාගට් එක එකයි උනට කොහොමරි කායනුපස්සනායි කෙලවර මේ ඒ කියන්නේ මේ කෙනෙක් කියලා අපි නිකන් අපිට දැන් කොටිම අපිට හිතක් කයක් තියෙනවා කියලාවත් අපිට ගානක් නැහැ අපි ඉන්න මානසික මට්ටමට අපි හිතනවා කරනවා අනම්මන කරනවා වෙනකොට මේ හිතක් ඉතකින් හිතලා මේ කය ක්‍රියාත්මක කරලා වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ අන්න ඒ ගතිය නැති වෙනවා කායන පස්සනාව ඉවරුණාන් පස්සේ කයක් මේ කයක ක්‍රියාකාරීත්වය මේ හිතක ක්‍රියාකාරීත්වය තියෙන කියන එක කයට සිහිය පිටුන අපිට අපිට සිහිය නැහැනේ හැම වෙලේම ඒ කියන්නේ කයට සිහිය නැහැනේ අපිට තියෙන බාහිරට ගිහිල්ලා තියෙන ඒක නවතින කයට එනවා 100. ඒ කියන්නේ කායන වසනා කෙලවර එතන. ඊට පස්සේ එතනින් එහාට අනිත් අනිත් ඒවා ටික තියෙනවා. හොඳට 100න් ඇවිද්දොත් මේ ඇවිදින කෙනෙක් නැහැ කියන තරමටම යනවා. එතකොට ඉතින් ඔයා අනත්ත තමයි දිනුන දෙයලා තියෙනවා. ඒක සෑහන රූපේ පිරිසිදු දකිනවා කියන කායන වසනාවකට. රූපය රූපය කියන එක දැන් අපිට තියෙන රූප ටික වල ඇත්ත දකින්නවා කියන අපේ ශරීරයේ කායන වසන හරියටම කරා. ඉතින් ඕක කරන්න මේ අර දර්ශනේ තියෙන්න ඕන හැම වෙලේම සම්මා දිට්ඨිය කියන එක. ඒකනේ දැන් ඔය බුදුහාමුදුරුවෝ කායන වසන සත්‍යපට්ඨානේ අන්තිමට කියන්නේ මේක මේක කෙනෙක් අවුරුදු 7ක් කරොත් මාස 7ක් කරොත් දවස් 7ක් කරොත් මේ අනාගාමීව රහත් වෙනවා කියන්නේ. ගැරන්ටි. මොකද <laughs> ඔය කායන් පස් ඒ කියන්නේ සතිපට්ඨාන හරියට දුවොත් වැඩිම අවුරුදු 7කින්ද 7ක් යන රහත් හරියන ගමන් නැත්නම් අඩුම මාස 7 වෙන දවස් 7කින් වෙන්න පුළුවන් කරගන්න පුළුවන් දෙයක් මේක කියන අපි සතිපට්ඨාන කතා කරේ නෑ <laughs> ඒකට කලින් මේක තේරුන්නේ <laughs> නැහැ මට ඒක නර්දාම් දින තරග සතියක් වඩු ඒ දාගමනේ මේ මේ නෑ නෑ මේ හින ලොකු කෑල්ල සිහිය පීඨ වීම සතිපට්ඨාන එදා අපි කතා කරන්නේ <laughs> නෑ ඔය කතාව කතා කරා ඔය මා <laughs> අවුරුදු 7 මාස 7 සති 7 කියන්නේ පියවරුමේ රුමේ කියන්නේ ලද ඉඩමින්ඩ කියලානේ <laughs> කොටසේ ඉන්නේ කැටකිරි කැටකිරි කැටකිරිල්ලි කියන කුරුල්ලා මේ හැම වෙලේම අර පස් පිටල්ලා කස්සෙලු ඉන්නේ පියවරුමෙන් තියෙන්නේ පස් පිටල්ලා අස්සේ ඉන්නේ පියවරුමේට එපිට ගියොත් එහෙම එළියට ගියපුවාම ඔගේ කරේක කැල්ල දහගෙන යනවා ඒ කියන්නේ උදාහරණයක් කියන්නේ මේ පියවරුමෙන් හම්බෙච්ච එක වගේ මේ සතිපට්ඨානේ හැමලේ සතිපට්ඨානෙන් ඉන්න ඒකෙන් ඒක හිකර හිටියේ නැත්නම් අර මාරයට මාරය ඉතුරු ටික මාරයාගේ ඉඩම ඒක කියලා අර කින්නකම් මාරයා ග්‍රහණයට අපිට අහු වෙන්නේ අහු වෙන්නේ නැති සිහිය තියෙනවා ඔව් සතිපට්ඨානේ ඉන්නකම් ණයට මේවට ඉන්නවා වගේ මාරේ ඉන්න. ඔය ඉන්න එක නෙමෙයි සතිපට්ඨානේ කියන්නේ. සීය තියන් ඉන්න ඕන අර අර නෝනත් එක්ක. සීය නෝන. ඒකෙදි වෙනම ලොකු සබ්ජෙක්ට් එකක් ඉතින් ඒක දැම්මම සතිපට්ඨාන කියන්නේ හතර ඔව් ඔය ගැන තුනම ආතාපි සම්පජාන සතිපට්ඨාන තුනම ඒක පටන් ගන්නෙම ආතාපි සම්පජානෝ සතිපන් කියලා සිහිය නුවණ වීර්යය දැන් නුවණ කියන එක තමයි සම්මාදිට්ඨිය කියන එක. ඒකට දන්නවා මොකටද මේ කරන්නේ කියලා. ඒ ඔක්කොම ටික තියෙනවා ඒක. දැන් සිහියනියන් මධ්‍යම ප්‍රතිපදාවනේ කම්මැලි ගතියක් එන්නම් පුළුවන් සමහරවලට පොඩ්ඩ ටෙන්ස් සිහියක් ඒකත් නියන් බැලන්ස් කරගන්න විදියක් කියනවා. නේද මට මෙහෙ විදිහ නෑ හොයේ ඉන්නම් පුළුවන් නේ ඒක පොඩි සිහියේ කර එහෙම ප්‍රපේද වගේ ඒක වීරිය නේද වීරිය තමයි හරි වීරිය රයිට් එක සම්මා එතකොට අර අරෂ්ඨාංග මාර්ගය යන්නත් එක්කනේ ඌව ලියපු තැනක් නැද්ද හොඳ පොතක් පොත් ඇතිවා පොත් කියවන්න කැමති නෑ පොත් තියෙන්න ඕනේ සමහර පොත් කියවන්න කැමති නෑ සමහරව අහන්න කැමති අහන අයට අහන්න අහන්න යනවා මා පොත් එච්චරම කියවන්නේ නැහැ සුදස්සන හම්බෙන පොත් ටිකත් ඔක්කොම අර මේ සයිට් එකේ තියෙනවා PDF විදිහට තියෙනවා මම සල් පොත් කියවනවා නිකන් ඩවුන්ලෝඩ් කරලා ටැප් එකේ දාලා කියවනවා මට කියවන පැත්ත ලේසියි ඔව් තියෙන පොත් කියලා තියෙනෙත් ඔය ගොඩක් ආවේ දේශනා ලියලා තියෙන කවුරු හරි කෙනෙක් එතකොට අර අරකින් ඉස්සෙන ටික ටික අර පොතකින් බලද්දී අපිට දැන් අරක ෂුවර් ගොඩක් සරයක් එකම තැන හනකොට හනකොට සමහරට පහ වෙනවා අපිට එහෙනම් අපිට පස්සට දාලා එහෙම බලන්න අරක ඉතින් අපි අපිනේ කියවන්නේ අපේ අපේ පේස් එකෙන් නේද එතකොට අපිට හයිලයිට් කරගෙන හරි අපිට ආයෙ නැවත නැවත එතන ඕනි මතන කියවලා පෙරලන පොතක් ඕනි මට ඒ කියන්නේ අචු අපිට කරගන්න ඔය ලංකාවේ ගියාම ඒ විතරයි මම ඇහුවේ නමක් ඒ අහම සුදස්සන අඳුරගේ තියෙනවා මගේ ළඟ තැන පොට්ටියක් තියෙනවා මගේ ඒක ලයිබ්‍රරි ලයිබ්‍රරි නේ කොළඹ තියෙනවා අනිත් දවසේ ගෙනා නැහැ පොට්ටිය සුදස්සන අඳුරගේ පොත් ගන්න නැහැ නේ මම ඒක ඒකේ තියෙනවා ඒ කියන්නේ ෆ්‍රී පින් ඩවුන්ලෝඩ් කරලා පින් කරලා ඕන තරම් බෙදන්න පුළුවන් අර අපිට ඕන කොපි එකක් ලියලා ගන්න පුළුවන් මේ මගේ ළඟ දැති පොත් කීපයක් මම කියනවා ඕක ඉතින් අර ඉස්සෙල්ලා මොකද්ද මේ කියන එක තේරුම් ගන්න විශේෂණය කරලා තිබුණා නේද එයා එයාගේ සතිපට්ඨානය හරි ආනාපානය එයා සුදස්සන හඳුරන් ගෙව්වත් මේ එයා print කරනවා එයා print කරලා දෙනවා නේද කිත්සිරි සමග සමසින් අර මගේ Facebook එකේ ආ කිත්සිරි එයා භාවනා උගන්වනවා ඔව් ඔව් දන්නවනේ ඔව් නියමයි එයාගේ අපිට රේඩාර් තමයි කියන්නේ ආ රේඩාර් <laughs> සෑහෙන මේකක් තියෙනවා එයාගේ ගන්න ළමයින්ට හැම කැම්පස් එක ළමයින්ට අතු ගන්නවා දැන් මොරටු එක ඕස් එකකුත් තියෙනවා කියලා මම කියවනේ මයින්ඩ් ඉන්ජිනියරින් කියලා සර්ද කරන්නේ මම හිතන්නේ ඒ කියන්නේ ඔප්ෂනල් වගේ මොන හරි එකක් වෙන්න ඇති ජූන් ටර්ම් වගේ එකක් වෙන්න ඇති එලින්ම මේ භාවනාව ලෝඩි අනිත් ආගම් වල ළමයි නේ කන්නේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් ඉතින් ආගම් ප්‍රශ්න භාවනානේ වෙන ආගම් වල ඒක භාවනා කරන්නේ ඔය අර තිබ්බේ මෙඩිටේෂන් කියන කෝස් එක මෙඩිටේෂන් කියන ළමයි ඉස්සරින් ප්ලස් තියෙන ඒකට එෆට් එක දාලා මෙඩිටේෂන් ජූන්ටම් සමග ලක්ෂණ හල සම්මා සම්බුද්ධ සතරෝ සීකටය වන්න ත්‍රිලක්ෂණය හල නිතන සම්මා සම් අපිට තියෙන වැරදි අර උපල්ලාස කියලා අහලා තියෙනවද? උපල්ලාස කියලා මේ කියන්නේ නিত্য නিত্য අනිත්‍ය දේ නিত্য විදිහට ගන්නවා. දුක දේ සැප විදිහට ගන්නවා. අනාත්ම දේ ආත්ම විදිහට ගන්නවා. සුබ දේ අසුබ අසුබ දේ සුබ විදිහට ගන්නවා කියන්නේ. කියන්නේ අපි හැම වෙලෙම ඉන්නේ උපල්ලාස ඇතුලේ. උපල්ලාස කියන එකට මේ ඉංග්‍රීසි වචනෙන් තමයි ඒක නිකන් තේරුම් වෙන්නේ. අපි ඔක්කොම අනිත් පැත්තට ගන්නවයි කියලාද කියන්නේ? අපි ඔක්කොම පර්වර්ෂන් කියලා නේද? පර්වර්ට් කියලා කියන්නේ. පර්වර්ට් කියන එක දැන් සාමාන්‍ය තේරුම දන්නවනේ. එහෙම එකක් තියෙනවා කියලා කියන්නේ. නිකන් විකෘතියක් වගේ අපේ ඉන්න මානසික ඒ කියන්නේ අපි නිකන් මුලා වෙලා ඉන්නවයි කියන එක. ඒතකොට ඔක දුකට සෙට් වෙන්නේ මුලාවෙන් තමයි ඒක ටික එන්නේ කියලා කියන්නේ. කොටින්ම කිව්වොත් ඒ ටික කියලානේ කියන්නේ. හැබැයි දැන් ත්‍රිලක්ෂණයයි එතන උපල්ලාස හතරයි කියන එක දැන් මම හිතන්නේ ත්‍රිලක්ෂණ කියන එක ඕනම තැනකට කොමන්. මේ නමුත් ඒත් හැබැයි දැන් බ්‍රහ්ම ලෝක වලට එහෙම දුක කියන එක අදාළ නැහැ නේ. ආයෙත් හැබැයි මුළු මේක බලනවා විඥාන දුකක් කියලා. ආ ඔක්කොම ඔව් හරියට. එහෙම නමුත් සුභ අසුභ කියන එක ඒක නෑ හැබැයි මම හිතන්නේ පැත්තට. ඒ කියන්නේ අසුබ දේ සුබයි කියලා ගන්න අසුබ දේ කතාවක් නෑ දැන් බ්‍රහ්ම ලෝකේ. අසුබයක් කියලා මානසික දෙයක්. සෝවාන් එක්කෙනාට අර විපල්ලාස වලින් අනිත්‍යද ගරිල්ලා. ඒ තුන නැති වෙනවා හැබැයි අර සුබේ සුබ කියන එක තියෙනවා. මොකක්ද? සෝවන් එක කියන විපල්ලාස. ආ විපල්ලාසද විපල්ලාස ඒ කියන්නේ මූලික මට්ටමින් කැඩෙන දෘෂ්ටි විදියට කැඩෙනවා කියලා කියන්නේ. එතකොට සෝවන් එක කියන්නේ අර දෘෂ්ටියෙන් ප්‍රමාණය කළ යුතු කෙලස්. ඔව් කෙලස් ටික. ඒක නිකන් මේ මේ ඒ කියන්නේ නිකන් භාවනාවම කියලා කියන්නත් බෑ එතකොට. සමහර හඳුරු කියන භාවනාව ඕනෙම නැහැ කියලා සමහරවිට මම ඒනොට අපි එහෙම සම්පූර්ණයෙන්ම කියන්න බෑ මේ භාවනාවෙන් එහෙම දැන් කියලා තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලානේ කියන්නේ. එතකොට මේ භාවනා කෙනෙකුට භාවනා කර කර ගිහිල්ලා තමයි ඩොක වෙන්නත් පුළුවන් ඉතින් අපිට එහෙම කියලා කියන්න තමයි. ඒ සුදස්සනාවේ සෝවන් ඵලයකට පොතක් තියෙනවා. පොතේ තියෙනවා දැන් අර කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්මාශ්‍රවණයයි පිටින් අපිට ඕනෙමයි. එසල යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම ප්‍රතිපදාවයි කියද්දී ඒතන සීල සමාධි දෙකම තියෙනවා. එතකොට අපි සතිය සිහිය වඩද්දී තමයි අපිට අර ඒ කියන්නේ ඒකේ දැන් මම කියන concept එක නැති වෙනවනේ. පිටිය කැඩෙන්න අපිට විදර්ශනා කරගන්න පුළුවන් වෙන්න භාවනාව ඔව් මම ඔය පළ පළ ලෙවල් එකේදී අනිවාර්යෙන් සති සමාධි තියෙනවා. අපිට නිකන් භාවනා කර කර හිටියේ නැති වෙන්න පුළුවන්. එනට ඒ සිතේ තියෙනවා කියලා කියන්නේ. සිතේ සිහිය පිටලා ඉඳගෙන භාවනා කරන එක. ඉතින් ඒක ඒක දකින්න කියන තැනදී ඉතින් ඒ ටික වැඩෙන්න ඕනේ ආරෂ්ඨාංග මාර්ගේ. ඒ දන්නේ ඒකත් ඒ ඒ අර ඒ ලෙවල් එකට කර්මඵල කියන ඒවා බලපානවාදී මං අර අපේ මල්ලියර දාන ප්‍රශ්නේ වගේ. ඒ කියන්නේ සමහර අය ඉක්මනට සිත සමාධියලා ඉක්මනට කර්මනකට එන්න ලේසි. සමහර අයට අමාරුයි. ඒ වගේ කතා ඒහින්දින් භාවනා උදව් වන්නේ කියන්න බෑ දවත් තියෙන ඒමට මේ අර දර්ශනයෙන් තමා අවසාන භාවනාව කරලා එක හිත එක කරමුණ තියාගන්න උදව් එක උදව්වක් විදියට පාවිච්චි කරලා ඊට පස්සේ තමන් හිත කල්පනා කරලම ඒක ඇල කොහොමද කරන්නේ නේද සමහරු කාල් අරන් කරනවා අමාරුට ඒක මට ආයෙන්නකොටම මේ ඕනසමනස්කත් ඒ දින වැඩ කරනවා නේද වැඩ කරලා ආයෙන්නකොටම සෝමන වෙන්න පුළුවන් එහෙම භාවනා කරනකොට දැන් හිතන්න අපි ඔන්න අවුරුදු පහක් භාවනා කරනවා. එතකොට අපේ හිත එහෙම එක අරමුණක තියාගන්න දියුණු වෙනවද ඇත්තටම? ඒක වෙලා දිනවා භාවනා කරන්නේ මොකද්ද? භාවනා කිරි භාවනා කරන එක හොඳයි කියලා භාවනා කරාට ඒක වෙන්නේ නැහැ නේ. ඔයාලට භාවනා හිත එක අරමුණක තියාගන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා ඔයාගේ දකින්නවා කියන එක. දකින්න එකට සම්බන්ධ නැහැ. ඔය ඇත්ත දකින්නට උදව් කර ගැනීමට භාවනා කරනවා. කියන්නේ හිත අරමුණ එක අරමුණක තියාගන්න ඕන හන්ද මම ඉස්සෙල්ල භාවනාව කරනවා. අවුදු පාක් ඕනේ නැහැ. ඔයා නිකන් දවස් කීපයක් දවස් කීපයක් කරාට පස්සේ වඩාත් තේරෙනවා. කරාම එහෙම පුරුදු වෙනවද කියලා මම. ඔව් එහෙම එකක් තියෙනවා. ඒක කියන්නේ පුරුදු වෙන එක නේ සාම පුරුද්දට යන එකක්. ඔය ඇඩික්ට් ඒ ඒ ලොකුවටම නිකන් පොඩි පොඩි වෙලාවක් කරලා ඊට පොඩ්ඩකට පස්සේ ටික බලන්න. ඒ වෙලාවේ වට තියෙනවා දැන් ඉවර වෙලා නැවතුම් පස්සේ ආයි normal තත්ත්වයට අපේ අර හිත දුවන ගන්නට එන්නද පොඩි කාලයක් යන පොඩි පොඩි ලැක් එකක් තියෙනවා ඒ වෙලාවට තේරෙනවා මේ වෙනසක් තියෙනවා කියලා. ඉතින් ගොඩක් කල් යනවනේ ඉතින් මනුස්සයාට ඒක දිගට ඊළඟ වතාව භාවනා කරන කම්ම ඒ වැඩිය දුවන්නේ නැතුව තියාගන්න පුළුවන් නේද? ඔය ධානය සැපේටත් ඇලෙනවා කියලා කියනනේ. ඒකට ඇලෙන්නේ ඒක ආනේ හරි සදහස් එහෙම. දාස් කියන්නේ දැන් මේ බුදුහාමුදුරුවෝ මේ කාම ලෝකේ සැප කියලා කියන්නේ ධානය හතරට. ඒ සැප කියලා කිය සැප කියලා සැපක් කියලවත් කියන්න ගොඩක් කරි දැවුණොත් මොන අපි ඉන්න මාන්සිකොට්ටම තේරෙන කියලා කියෙන එක කොට්ට දුකකද ඉන්න කියන්නේ මේ කය දැනන එකම ලොකු බරක් බරක් කියන්නේ. ඒ බර කය සැහැල්ලුනේ කය දැනෙන්නේ නැති නැති නෑ. බ්‍රහ්ම ලෝකේ ඉන්නා වගේ තමයි. බ්‍රහ්ම වගේ නේ. ඒ වෙලාව අතර තියාගන්න. තොපිරි තියාගන්න ඒකන දැන් ඔය දැන් බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා ඉඳනොත් ඊට පස්සෙනුත් ඔය යෝගියෝ වගේ වෙනම ගිහිල්ලා ඈත කැලවල් වල ඒගොල්ලෝ ධාන එහෙම ඉන්න මේ ඉන්න පර්පස් එකක් තියෙනවා ඒගොල්ලෝ කරන්නේ මේ ඒ ධාන සැපේක තමයි අර සාදුරු කියලා මම දන්න ඉන්දියන් එක්කෙනෙක්ගේ YouTube බලලා තියෙනවා. ඒත් ඉතින් ගොඩක් ඔය බ්ලිස් කියන ඉතින් කතා කරනවා. ඔව් දැන් දැනටත් ඉන්දියාවේ සෑහෙන්න මේ අනිතේ දැන් බුදුහාමුදුරුවෝ කියපු දර්ශනය නොදැන හුරුවර කෙනෙක් ධානා සම්පත්තිය ලබා ගත්තත් එහෙම පුළුවන් බැරි කමක් නැහැ. එහෙම ලබා ගත්තොත් එහෙම ඉතින් හරි දෙනවා ඇති මේ මේක තමයි මේක තමයි දෙය කියලා. ඉතින් ආයේ එහෙමනේ ඒ කාලේ වෙලා නෑ කියන්නේ කෙනෙක් නෑ. යාට ඉතින් දැන් අර අපි පංචේන්ද්‍රයෙන් අත්දකින්න දේවල් වලින් අපි මේක හොඳයි සැපයි කියනවා වගේ එතනින් එහා දැන් ගිහිල්ලා සිත දියුණු කරගෙන එතනින් ඊට වඩා එහා ඊට වඩා ගොඩාක් එහා ගිහලා පැල බලත ආ මේ අනික් කට්ටිය අර අනික් කට්ටිය විඳින දේත් දන්නවා ඊට වඩා ගොඩාක් සැපයක් මේ විඳින්න ඉතින් එහෙනම් මේක තමයි මේ මේ හොඳ දේ කියලා හිතනවා ඉතින් එහෙනම් නෑ රූපනේ ඊට පස්සේ අරූප කියලා තමයි කියන්නේ අරූප ධානය කියලා එතකොට ඊට වැඩි වැඩි අර ආලෝකාකාසජඤ්ඤ ඒගලන්ගේ ආයුෂත් ඇති ඒක තමයි කල්පකනන් තියෙන්නේ පව විනාශෙන් පස්සේ තින්න ල එකන මේ මුළු ලෝක විනාශ වනත් එයාලනත් ඒගොල්ලන්ට ඒට පුලා කියලක එක එක එක බ්‍රහ්ම ලෝකකින් පස්සේ අයට කල්ප විනාශෙන් පස් පස්සේ තින්න එක මොකද මානසික එකන අපිනය හීනක ඉන්නවාගේතවට ඒ බෞතික දෙවලට සම්බන්ධන්න තොට ඊට පස්සේ අර ආයෙත් මේ ලෝකේ පටන් ගන්නකොට අර ආලෝක විදියට එනවා කියලා කියන්නේ ආබස්සර ඒ පල්ලෙහා ලකුණු ලෝකෙකින්. පහ පහළ බ්‍රහ්ම ලෝකෙට වැටෙනයි. ඒකෙන් තමයි කතා කරේ තමයි මහා බ්‍රහ්මයාගේ අදහස එන්නේ එතනින් කියලා කියන්නේ. ආ බ්‍රහ්ම ලෝකවල සෙට් එකක් විනාශ වෙනවා. නෑ ඒගොල්ලෝ අර විනාශයටත් එහා ඊළඟ කල්පේ ඉඳන් ඉන්නවා. ඉතල එයා ඒ බ්‍රහ්ම ලෝකයෙන් පිරීලා මහා බ්‍රහ්ම ලෝකයට යනවා. එතකොට ලෝකේ කල්පනා කිසි ලෝකේ එද්දිම තමයි ඔයා එන්නේ. පල්ලෙහාලේ හිටින ආ ලෝකේ මම තමයි පළවෙනි මම බ්‍රහ්මනේ. ඒ මගෙන් තමයි අනික ඉතුරු පහළ වෙන්නේ එතනින් පස්සේ. ඒ මහාමම සංකල්ප වෙනවා කියන්නේ එතන. ඔව් එහෙම තමයි බ්‍රහ්මජාල සූත්‍රය. පල්ල ඉස්සරහට ආගම් බිහි වෙන හැටි තියෙනවා ඉතින්. ඒ දැන් දෙල මම තමයි මට පස්සේ මට සමාලට වෙන්නත් ඒකමයි. එහෙමත් කියනවනේ ජීසස් මේ බ්‍රහ්ම ලෝකෙකින් ආපෙක් කෙනෙක් කියලා. එයාට කලින් ජීවිත බලන්න පුළුවන්. දැන් බ්‍රහ්ම ලෝකේ කලින් ජීවිතය කියන්නේ කෙලවරක් නැහැ ඉතින්. එයාට හිතනවා මේක සදාකාලිකයි කියලා වගේ. මෙහෙම මෙහෙම මේ දේව ඒක දේවාදීවට ඒක බලපාන ඇති. මොකද කවුරු හරි එක්කෙනෙක් කියන්නේ ඔය කියන්නේ මැසෙන්ජර් කෙනෙක් කියලා එයා එහෙම නෑනේ. එයා මැසෙන්ජර් කෙනෙක් දේවාදී ආගම ඇවිල්ලා එයා රාබස්සර බඹලව පළවෙනි කල්ප විනාශයෙන් පස්සේ එන තැනකට ආවොත් එහෙම එයා විතරයි. එයායින් තමයි පටන් ගන්නෙ වගේ ඉතින්. ඒවට ඊට උඩ බම්බලෝ දාලා තියෙනවා ඒගොල්ලෝ ඊට කල්ප ඉස්සෙල්ලා කල්පේ ඉඳගෙනම එනවා ඒගොල්ලෝ. ලෝක විනාශයේදී අපිත් ඒවට යනවා ඉබේම. හැබැයි කියනවනේ දැන් අර අර සප්ත සූර්යෝත්ගමන සූත්‍රය කියලා අර ඉරවල් හතක් පායලා මේ ඔක්කොම විනාශ වෙලා යනවා කියලා කියනවනේ. එතකොට මේ ආබස් කොම නැති වෙනවල නේ. එතකොට මම හිතන්නේ අර නෑ ඒත් අර බබලවල් නෑ. ඒව නැති වෙනවා. එක එක තලයක ඉඳන් තියෙනවා. හැබැයි ඉන්න දැන් දැන් අපි මේ දෙයි මොකේ කියද දැන් අපි නැති වෙලා යනවා කියන එක නැහැ. එතකොට කොහේ හරි තැනක මේ හිටනවා නේද කියන්නේ. අර ආලෝක වඩපත් කරනවා කියන්නේ සමහරවිට මේ අනිත් ජීවි මට්ටමේ තියෙනවා ආලෝක කරනවා දැන නැති. නැත්නම් ඉරේට වඩ දැන් එතනින් සසර ඉවර වෙන්න එපා ඒ කියන්නේ. ඔක්කොම නේද? යා ඔතන හැබැයි තව අර තියෙනවා දැන් මේ වගේ මේව තව සක්වල වල ගොඩාක් තියෙනවා. ඔව්. මිනිස් ලෝකේ ගොඩකුත් තියෙනවා නේද? බුදුහාමුදුරු කියන නේද ඒක ඒක හොයන්න එපාද මොකක්ද ඔව් ඒක තමයි ඒක ඒ කතා කරලා ඉතින් වැඩක් නැහැ ඒක තේරෙන්නේ එදාර මේ කිව්වේ මේ මොකද යහදී කොටේ සයන්ස් සයන්ස් ටෙස්ලා හොයාගෙන තියනවලු ඊට වල දෙකක් පායනවා කියලා කියන්නේ දැන් අපේ වගේම ශීර මේ මේවා දෙකක් නිකන් අර කාලා කාලා කියලා ක්‍රොස් වෙන ගානට විතර අරකේ ඉර රන් වෙනවා. රන් වෙනකොට අනික එකේ ඉර ඒ බලපෑම අපිට එනවා. ඒතර ඊටවල් දෙකයි. ඊට පස්සේ තව තුනක් ළඟට ඇදි අර එහෙම එහෙම කාලයත් එක කියවන කර සයන්ටිස්ට්ලා ගැන. එහෙම එහෙම වෙන්න පුළුවන් කියලා. මේකේ තියෙන ඊටවල් හතක් පායනවා කියලා අන්තිමට මූදත් නිකන් ඇඟිල්ලෙන් වත් අල්ලන්න බැරි ගානට බහිනවා කියලා කියනවා. ආ වතුර. වතුර. ඒක දෙවෙනි ඊරාවේ තුන්වෙනි ඊරාවේ පායද්දි වෙනවා තමයි. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා පුරලාම යනවා. පොළොව. මේ මෛත්‍රී බුදුහාමයන් පස්සේ. එන්න කලින්. මෛත්‍රී බුදුහාමයන් පස්සේ. මේ මේ මහාවැද්‍ර කල්පේ අන්තිම අන්තිම මේ පෘථිවිය ඉවරයි ඊට පස්සේ. අලුත් නුඹත් නැහැ කියන එක. චිලාම යනවා. ඊට පස්සේ වෙනින් එක. ඔය හැරි වෙන තරගෙ තියෙන තව වෙන ගානෝ තියෙන. කොච්චර බුදුහාමරන් මොනවද හැමදාම තියෙන ප්‍රශ්නක් ඕක කොහොමද ඉස්සර කිව්වේ කියන එක. කල්ප දිනකෙන් පස්සේ හැදෙද්දී බුදුගෙන ඉඳලා කියලා ඔය ලෝකේ සම්බන්ධ ඒවා ඉතින් ඕවා ඉතින් අර අර අපි කතා කරන පැත්තට ගියාම තේරුම් ගන්න ඒක ඕවත් මචන් දැන් බුදුහාමුදුරුවෝ සමහර කියන එකක් දැන් ඕක මචන් අර ඉවෝල් දාන එන්නේ දැන් එනකොට නේද දැන් ඒ දැන් ඒ කියපු කාරණා වල කොහෙද ඩොකියුමන්ට් වෙච්ච දේවල් නෙවෙයි මචං ඔය කටින් කට කටින් කට ඇවිල්ලනවා ඊට පස්සේ ඉතින් ඔය චුටි ටික වල තියෙන තමයි නමුත් ඔය ඔය මනක් කියන ඔය ඒක වැදගත් නැත්තේ අනිත් හේතුව දැන් ඒ සමහර ඒවා කියලා දෙන්නේ සමහර අය අහලා අහලා අහලා ඉතින් එයාට එයාට ඒ ටික කිව්වේ නැත්තම් ඒ මොකද ගැන අනුකම්පාවෙන් තමයි ඒ ටික කියලා තියෙන්නේ මොකද එයාට ඒ ටික කිව්වේ නැත්තම් මේ බුදු වෙලා කතන්දර ඔක්කොම කියදෙන මේක ගැන කලකිරෙන්න මේක ඉන්න එපා කියලා අදහස විතරයි. එහෙම නැතුව මේක නිකන් අර 아무තු මේ මේ නොලෙජ් එකක් දෙන්න මිනිස්සුන් දැනුවත් කරන්න කියලා එහෙම නෙවෙයි ඒවා කියලා තියෙන්නේ. අපි අපි කරන්නේ ඕක අරගෙන සයින්ස් වල කියන දේවල් කල්පනා කරලා සයින්ස් වල මේමයි කියන්නේ බුදුහාමුදුරු කියන දේ නෑ පොඩි මේවත් තියෙන. අත පොඩි කොනක් සමාන වගේ නා. ආ සයින්ස් වල බුදුහාමුදුරු කියන දේ නෑ. නේ ඕක ඇත්තටම ගත්තොත් එහෙම අපේ තියෙන මුලාවේ පැටර්න් එකට හිතන විදිහට අපි බුද්ධාගමත් ඒකට ගාවලනවා නෑ මං කියන්නේ දැන් කිව්වත් ඒකට ගාවලනවා ඔව් බුදුහාමර කියන්නේ දැනගන්න මේ ලෝකයා මේ හිතන පැටන් එකට යන මේ එකක් තමයි මේ සිද්ධිය කියලා. දව දැන් අත ලෝකේ අර අර අග්ගන්ධ සූත්‍රය වෙන කතන්දරේ වුණා. එහෙම කියනවනේ දැන් මේක මේ මමයි කියලා ඔක්කොම ඉස්සරහ කියනවා මේ කියන්නේ. ඒ කියන්නේ ඉතින් අර ඉතින් මට මට වගේ න වැදගත් නෑ මේක සයන්ස් වල හොයාගන්න නැද්ද කියලා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියපු එක මේ සයන්ස් වලින් ඔප්පු වෙනවද ඒවා මම හිතන්නේ නැහැ හරි ඒ වුණාට දැන් ඔයා හිතන්නේ ඔයා දැන් සයන්ස් වල ඔයා ඉගෙන ගත්ත කැලලක් තියෙනවා මොකක් හරි එකක් හොඳ ආසාවෙන් නැතු කැල්ල. බුදුහාමුදුරු කියන එක සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධ එකක් මොකක් හරි එකක් තියෙනවා. බුදුහාමුදුරු කියලා තියෙන මොකක් හරි සූත්‍රයක් හරි කියලා තියෙනවා. ඒතර කන්ඩිෂන් එක මේක වැරදිද? ආ මේකද හරි මේකද හරි සත්තු කතා කරා සත්තු කතා කරා හරි ප්‍රශ්න එනවනේ <laughs> ඒ දොස්තර වන්ද හිතේ කි මේ පාර ගිහ ගන්නවා මේ කාලේ ප්‍රශ්න දෙලා නැද්ද කතා කරලා දෙකේ ඔව් දොස්තර ප්‍රජාපති ආදී මට මට ඒ වෙන්නේ මොකද මට ඩිකනොත් හිතෙනවා මම ගස් එම කතා කරනවා මට ඒ වගේ ඒක අත්තරානේ මට හිතෙනවා හා හරි සතුටුයි ඉතින් පොඩි කාලේ පොඩි කාලේ ඒක වෙනවද මට ගස් එම හොඳට නිකන් ෆ්‍රෙෂ් ඉන්නවට මට හිතෙන්නේ අනේ ඒව හරි සතුටුයි ඉන්නවා කියලා මං යන්න බාන අර ගස්සේ. එහෙනම් ඉතින් කතා කරලා වැඩ නැහැ. එතන එයා බොරු කෙනෙක් දෙන්නේ නැහැ ඒකයි. ඉස්සර පොඩි කාලේ. අතුරුත් වගේ නේද? ගෙදර දින මොකක් හරි බඩුවක් පරණ එකක් කැඩිලා විදික්කන අනේ පව්. ඒ වගේ සත්තු කතා කරලා. එහෙම නෝ හරි වැඩි වශයෙන්. නෑ අර තාසනය බලද්දී අපිට හිතෙන්නේ නෑ නේද නේද තාසනයි දොස්තරෝනේ ඔවා මෙච්චර වැඩි ගණන් ගන්න ඕක නේද <laughs> එතන තියෙනවා හරි කර අර කාල තන වැළුණා නේද පරිදි තියෙන නෙළුම් ප්‍රශ්න निराකරණය වෙනවා අදාළ පොයින්ට් එක තේරුම් ගත්තා ඒක එවන්නම් කියන්නේ ඉතින් ඒවා ඇත්තට ඒවා ඉතින් ඔය කවුරු හරි අහපු ඒවට තමයි උත්තර දීලා තියෙන්නේ. ඒවා අදාළ නැහැ ඉතින්. අනිත් එක ඒ සමහර කෙනාට ඒ දේ කිව්වන් පස්සේ එයා ඒක ඒ දේ ඒ දේ ඒ දේ ගැනම අහනවා. ඒ ගැනකට උත්තර දීලා ඉවරලා එතකොට එයාගේ ප්‍රශ්නය සංසිඳුවලා දැන් හරි කියලා හිතනට පස්සේ යාට බන කියලා. ඒ සමහරට ඒ ඒක අර කැවිල්ලට තමයි මුලින් කියපු එක. මම ප්‍රශ්න අහනවා. නේද යන අර කැල් කිව්වේ නැත්තම් හිතනවනේ ආ මේ මේ දන්නේ නැහැ වැඩක් නැහැ මේ අය ඒක මගහැරලා යනවා එහෙම ඒ බෞද්ධායට නෙමෙයි කියන්නේ එන්නේ අහන්න මම ගිහිල්ලා මේ අය ප්‍රශ්න අහලා මෙයාව හිර කරනවා කියලා වගේ එන්නේ ඉතින් ඒතර ගිහිල්ලා මුලින් එයාගේ ආශාව සංසිඳවන්න ඕනේ ප්‍රශ්න ටික අයින් කරලා ඉවරයක් කරලා ඊට පස්සේ වණ කියනවා ඊට පස්සේ අපි මේ වගේ කෑලා කල්ලාගෙන මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ ලෝකේ ඇති වෙච්ච හැටි අනම්මනන්ගේ වගේ ගැන හිතන ඒක නිකන් අර අතුරු කතාව. වෙලෙන් ලෝකේ අර මමයක් පමණ ශරීරයෙන් තමයි අන්තිමට තියෙන්නේ ඇත්තටම. ඔබට ඉතින් අර කතන්දර ඔක්කොම වැඩන්නේ. ඔක්කොම එකක වැඩන්නේ. ඔය දැන් ඔය කියන මට එතකොට හිතෙනවනේ අපි මේ පන්සල් ගිහින් හාමුදුරන් දන් දීලා ඒව කර ඒවත් වැඩෙන්නේ නැත්තේ වල ඒක අර භාවනා වැඩක් නෑ වගේ තමයි දැන් භාවනා වැඩක් නෑ භාවනාවත් භාවනාව භාවනා විදියට විතරක් වාට ඒක නෑ ඔය භාවනාව රහත් වෙලා ඉන්න නම් ඔන්න ඒ කතාව ඒතර ඒක වැලිඩ් නෑ රහතන් වහන්සේ දෙනවා මං කියන්නේ මේ ඔව් පින් වල ඒ කියන්නේ පින් පව් වැඩක් නෑනේ ඊපස්සේ එහෙම කුසල් කරගන්න මොකද අපි අදහෙට අද හිට නිර්වාණය අවබෝධ කරගන්නේ නෑනේ එතකම් ඒක දැනගත්තත් ප්‍රශ්නයක් නෑ එතන කියන්නේ හරි එහෙම වැඩන්නේ එතකම් රහත් වුණාට පස්සේ ඉඳන් තමයි වල වෙනස නැති දන් දින්න කෙනාගේ දන් නොදුන්න කෙනාගේ අර ඒ දන් දුන්න කෙනාට පින්ඩ පාතේ ඔක්කොම ලැබෙන වැඩියෙන් දුන්නේ සසරේ අපිට හැම කොයි වෙලේ හරි නැයි අපි දැන් මේ ආත්මේ රහත් වෙනවා නම් අපිට එන ආන්දරේ මොන දීමත් ප්‍රශ්න නැති වෙන්න පුළුවන් නැත්තම් අර භාවනා භාවනා විසින් නේද දැන් භාවනා ආ භාවනා කරන එක හොඳ නරකද කියලා ඇහුවොත් එහෙම මේ නිවනට හොඳද නරකද කියලා භාවනා කරන එක වා නිකම් ඔන්න මම භාවනා කරනවා කියලා විතරක් මොන හරි භාවනා කරාට නිකන් හිත සිහිය තියාගත්තට විතරක් ඉතින් ඒක වැඩක් නැහැ නිවනට. නමුත් ඒක ඒ ටූල් එක අරගෙන ඒක වාදේ අරකට වාදන්නේ. ඔව් දෙන්නේ කියන එක අපේ එහෙම නැතුව දන් දුන්නත් එහෙම නැතුව දන් දුන්නත් ඔයාලට නරකක් වෙන්නේ නැහැ. එම නැතු භාවනා කරත් නරකක් වෙන්නේ හොඳ පැත්තට තමයි වෙන්නේ නමුත් මට මේ මේ ආස නිවන් දකින්න දන්නවට බෑ එහෙම නෙවෙයි මම මේ කියන්නේ මම මේ පින් පින්තකා මේ පින් රැස් කරගන්න මම දන් දෙනවා කියලා හිතලා මම දන් දෙනවා ඔයාට ඉතින් ඊට වඩා හිතන්න පුළුවන් නෑ දැන් ඔය දෙන එකේ පින ඔයාට හරි චතුරාර්ය සත්‍ය කියන්නේ අවබෝධ කරනකම ඔයාට සපෝට් කරන්න හරි මං කරි කියලා. හැබැයි ඉතින් ඔය පිනේ සපෝට් එකක් නෑ. අවබෝධ කරන්න සපෝට් එකක් නෑ. ඒකට වඩා කරේ. ඒ වුණාට ඉතින් අර ඉස්සරහකට පැවැත්මට ඉතින් අයි දන්නකොට අපි බලාපොරොත්තු වෙන්නේ මොකද අපිට මෙහෙම දෙයක් දෙනවා කියලා. එහෙම ඉතින් එහෙම එහෙම බලාපොරොත්තු නොවෙන්න නම් ඒක හරිම සුද්ධ හිතක් වෙන්න ඕනේ. නෑ එහෙම නෙවෙයි. දන් දෙන එකෙන් අපිට මේක දීලා අපි පින් ඕන කියලා අපිට එහෙම ඉල්ලන්න නෑ. එහෙම ඉල්ලන්න ඕන කියන එක නෙවෙයි. අපි කරන්නට ගිහින් ලේඛන කරන්න දැන් කියන්නේ දැන් පන්සලට ගිහිල්ලා එතකොට දුන්නම එතකොට පින් අපි බලාපොරොත්තු වෙනවා නම් හාමුදුරුවෝ අපිට පින් දෙයි කියන එක. ආ නෑ එහෙම ඒක නෙවෙයි. ඔය දුන්නත් නැදත් ඒක ක්‍රියාවෙන් නෙවෙයි. ඒක හිතේ ප්‍රසාදය. චේතනාවෙන් ඒක ඔයා කිව්වත් නැදත් ඒක පින් රැස් වෙනවා ඉතින්නේ. අපි පින් බලාපොරොත්තු වෙලා බලාපොරොත්තු වුණත් නැද බලාපොරොත්තු නැන්නවත් ඉතින් ඒක වෙන සිද්ධියක් නේ ඒක ලැබෙනවා ලැබෙනවා අර එදා චරිතර හාමුදුරුවන්ගෙන් ඇහුවේ මේ දැන් කොහේදෝව දැන් ආ මම මෙන්න මේ ටික කරා මෙයාගේ මේ ටික මෙන්න මෙහෙම රෙකෝඩ් <laughs> වෙලා තියෙන්නේ කොහෙද කියලා ඇහුවා නේද? ආ ඇහුවද? නෑ නෑ නෑ අපි සසරේ එක එක ආත්මෙන් ආත්මෙන් ජීවිතෙන් ජීවිතේ යනකොට රෙකෝඩ් එච්ච තැනක් හොයන්න බෑ කොහොමද දැන් ඒ ටික ආමියාගේ රෙකෝඩ් එක මෙන්න එන්න ඕනේ ඒ ප්‍රශ්නේ චරිතනේ ඇහුවා එතකොට දැන් මේ මේ ආත්ම කරන දේවල් මත එතකොට ඊළඟ ආත්ම කරන දේවල් ඩිසයිඩ් කරනවා නම් ඔක ඇත්තටම වැඩි දින ඔක දැන් ඔකක් තියෙන මේ මේ වෙලාවේ එකක් හිතේ කේස් එක ගන්න තියෙන දැන් ඔය අපි අනන්ත මේකක් කාලෙක කරපු දෙයක් කියලා කියන්නේ මේ වෙලාවේ ඇදලා ගන්න එකක් ඒ කියන්නේ කොහේ රෙකෝඩ් එකක් තියෙන ගන්නේ මෙමරි එක වගේ තමයි අපිට ඉතින් මෙමරේ කොහේ හරි කර්මේ කර්මේ දැන් කියනෝනේ. ඔව්. ඒක මං කියන්නේ අපි මෙහෙම අකුසල කරලා තියෙයි කියලා මෙන්න මේ ආත්මේ මේ අකුසලේ මෙහෙම පළ දීලා තියෙක දැන් බුදුහාමුදුරන් නම් බල්ලා කියන්න පුළුවන්. ඒ වගේ කොහෙද එක එක්කෙනාගේ රෙකෝඩ් එක තියෙන්නේ? ඒ රෙකෝඩ් එක තියෙන්න ඕනිද? එතකොට කොහොමද හැක වෙන්නේ කොහොමද නැත්තම්? ඉතින් අර ඒක කවුරුත් දැනගන්න මට නෑ නෑ ඒක කර්ම විපාකේද කර්මේ. දැන් ඔනේ දාන්න දැන් අපි ඔන්න මොකක් හරි පවත් කරලා මේ ආත්ම කරා. හරිද? ඔන්න මට ඊළඟ ආත්ම මනුස්සාත්මයක් හම්බෙලා වෙනවා. එතකොට නිකන් දැන් මේක නිකන් ආමේ කොහොමද සිස්ටම් එකට ඒකන දැන් අර අර අපි මෙච්චර වෙලා කතා කරමු ඒකේ සම්පූර්ණ ඒකට දැන් ආයෙ විරුද්ධ විදිහට දැන් හිත හිතන විදිහම වැරදි ආයෙ කියන්නේ මේ සිස්ටම් එකක් මේ වැඩ කරන ක්‍රමයක් තියෙනවා එතකොට මේ මෙයාට මේකට මෙයාට මේකට ප්‍රතිඵල හම්බ වෙනවා අරයට මේව හම්බ වෙනවා එහෙම කිව්වොත් එහෙම නතර වෙන්නේ අද වෙනවා හන්සේ උඩින් ඉඳන් බලාගෙන ওই ටික සෙට් කරනවා කියලා වගේ අතව කියන්නේ නෑ ඒක හරියයි අවරුදුර නෑ මක නම ගැන එම සිස්ටම් ඇත් තියෙනවා කියලා ඉතාගෙන කියන්නේ කර්මය කියන සාධාරණ සකයක් එහෙම දැන්ගට අකාදාකත් අපිම හිතන්නේ නෑ හැබැනි කහෙම සාධාරණ ප්‍රශ්නය ඕක කර්මය පිළිසන් දෙනවා කර්මය පිළිසන් දෙන්න කොහොමද අපිට දැන් මෙම කර්මය එක තම ගැන කර්මය විපාක දෙන විදිහ ගැන අපිට හිතන් අමාරු කියලගෙන කෙලවරන්න ගැන උදාහරෙන්ට අඹ අඹ ඇටයක් කර පල කරහන් පස්සේ ඕකෙන් කොච්චර අඹ ගෙඩි හැදීද කියලා කියන එක අපිට කියන්න පුළුවන් කෙලවරන්න අනන්ත සංඛ්‍යාවක් හැදෙන්න පුළුවන් නේ ඒ වගේ මේ අනිවාර්යෙන් කියන්න පුළුවන් මේකෙන් මේ අඹ ඇටේ හොඳ නම් හොඳ අඹ ගහක් හැදෙනවා කියලා කියන්න පුළුවන් හරිද නේ එහෙම එකක් තියෙනවා නමුත් ඒකෙන් අඹ ගෙඩි කීයක් හැදෙයිද? අඹයට හොඳ වෙලා එක ගෙඩියක්වත් නැති වෙන්න බැරි. ඒ වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. මං කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ හොඳ අඹයට නම් ඒ කියන්නේ අඹ අඹයට තනි හේතු නෙමෙයි නේ. තව හේතු තියෙනවා. ඒ වතුර දාන්න. අඹයට හේතු නිසා කියන එකෙන් කියන්න බෑ. ඒ වගේ ඉතින් කියන්නේ හොසි වෙන්න තියෙන පැත්තට ඒ වගේ අනිත් පැත්තට තියුණට හරියන්නේ නැහැ. සමහර අය ආයුෂ තියෙද්දී ඒ වගේ වෙන්නේ ඒ වගේ මෙහෙම හිත පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ හරිද ඒ කියන්නේ අන්තිමට අර අර කතන්දරේටම යනවා කියලා නේ ඕක දැන් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා කතා කරන්න ගියොත් ආය ආත්මවාදයට තමයි යන්න වෙන්නේ රහත් උනාම වැඩේ කවුරු හරි එක්කෙනෙක් එළිය ඉඳගෙන මේ මේ ටික කන්ට්‍රෝල් කරනවා වගේ එකක් තමයි යන්න වෙන්නේ මෙයාට මෙයා මෙයාට මෙහෙම මේ මේම කරනවා වගේ එකක් තමයි නතර වෙන්නේ ඒනට කවුරුත් එහෙම පැහැදිලි කරලා නැහැ මට ඒ වගේ ඒ කියන්නේ එහෙම concept එකක් මෙහෙම වැඩ කරන්නේ කොහොමද කියන එක කවුරුත් එහෙම කවදාවත් පැහැදිලි කරලා නැහැ කියන්නේ දැන් කර්මය කියන එක දැන් කර්මය ඔව් කර්මය කොහොමද වැඩ කරන්නේ කියන කවුරුත් කර්මය මෙහෙම මෙහෙම මෙහෙම වෙනවා කියලා කියන එකක් දැන් කර්මය කියන එක ඇත්තටම මුලාවෙන් හදාගත්තා කම්පියුටර් නෑ නෑ අර මේ ගොනු ඒ කියන්නේ කර්මය ෂෙයා කරනවා කියලා කියන්නේ මොකද්ද කරත්තරෝදේ ඔව් ඒක නේ එනවා මනසේ මොකද දැන් ඔය එක ඔය කරන දේවල් කරන්නේ හිතලානේ හිතෙන් හිතලානේ චේතනාත්මකවනේ එතකොට ඒකේ මේකක් තියෙනවා දැන් අර අර අපි කතා කරපු උත්තරට මේ යනවා ඉතින් අහන්නේ චේතනා වික්‍රේ කම්ම කියලා කියනවා ආයාවන පාරේ ඒක දැන් ඒක හොඳද නරකද අනුව මේ ඒ උනාට මම කියන්නේ දැන් ලෝකේ හැදෙන හැටිත් විස්තර කළ තියෙනකොට අර <laughs> විස්තර කළ උගක් ලෝකයට විතරයි තේරෙන්නේ. ඒක අපිට අපිට ඒක දැනගත්තා කියලා කරන්න දෙයක් ඒකින් අපේ අවබෝධයට උදව් කරන්න නැත්නම් අපිට දේශනා කරන්න දෙන්න පුළුවන් දැන් අර කියන්නේ මොකද අවබෝධ කරගන්න ඒක සාමාන්‍ය දෙයක් කියන්නේ දැන් කර්මය ගැන හිතල හිතන්න බැහැ කියලා නේ කියන්නේ නේ ඔය අපිට කර්ම විපාක මේ කර්ම විපාකත් දැන් වෙනවා කියලා එහෙම කියන්නේ ඔයත් කියන්නේ දැන් මට දැන් මෙයා නරක වැඩක් කරපු හින්දා මේ වැඩේ මෙන්න මෙදා මෙහෙම මෙහෙම මෙහෙම එම් පාල දෙනවා කියලා කියන්න බෑ ඉතින් අර අයිඩියා එකක් වගේ විතරයි කියන්න පුළුවන්. මේ හින්දා මේක නරක දේ පැත්තට යන්න පුළුවන්. මේවා කරපු කොන්ද පැත්තට සමහරව අහෝසි වෙන්න පුළුවන්. ඉතින් ඒක බලපෑමක් තියනවා කියන එක දැන වගේ ලෙවල් එකට විතරයි. එතනින් එහාට ඒක කියන්නේ ඒක කොනක් හොයන්න බෑ ඒකේ. අර දැන් ලෝකේ ඇති වෙන එක ගැන කිව්වා වගේ තමයි තියෙතන. ලෝකේ ඇති වෙන එක කියන්නේ බුදුහාමුදුරු කියලා නෑ මෙතනින් පටන් අරගෙන මේ මේ මේ මේමයි. මේක තමයි හරි ඒ විදිහට වැඩ කරන්න කියලා නෑ. ඉතින් ඒක ප්‍රශ්නයට උත්තරයක් වයි කියලා දෙනවා. මොකද හේතුව එතනින් එහාට ඒක ඉතලා වැඩක් නෑ. කර්මෙත් ඒ වගේ තමයි. මොකද හේතුව කර්මයක හිතන්න ගමන් එළියේ ඉඳන් හිතන්න වෙනවා අපිට මේ හරි මෙයාගේ කර්මයට කොහොමද මගේ කර්මයට කොහොමද මේක අනාගතයේද අතීතයේද ඒ අනාගත අතීත කතාවක් ඇත්තෙත් නැහැ අවසානයේ හිතන <laughs> අන්තිම විග්‍රහය අනාගතය අතීතය නැහැ දැන් අපි ඔහොම කර්මය ගැන කතා කරන්න ගත්ත ගාම අපි කාල තුන හදා ගන්නවා නේ අතීත කර්මෙන් දැන් කරනවා දැන් කරන කර්මෙන් අනාගතයට දැන් මේ මෙතන ඇත්ත සිද්ධියේ ඒවා මොනවත් නැහැ ඒවත් නැහැ <laughs> එතකොට අර ඔක්කොම නිකන් මේ ඒක ඒක ඊට ඊට අඩු ලෙවල් එක තමයි ඒ සිග්නල් ඔක්කොම ගම ලෝකෙට දැන් ඕක බුද්ධාංග කතාවකුත් නෙමෙයි කර්ම එක. ඇත්තටම ඊට කලින් ඔය තිබිලා තියෙන නොලෙජ් එක. මෙහෙම දේවල් බුදුහාමුදුර ඊට යහ යනගන්න කිව් බුදුහාමුදුර ඇක්සෙප් කරාමත් නෑ බුදුහාමුදුර කරේ වෙනකොට ඒකනකොට තිබ්බ පාරිභාෂික වචනයක් කර්මය කියන එක ඒක අරගෙන ඒකට අර්ථකථනයක් දුන්න මොකද බුදුහා බුද්ධාගමේ කියන්නේ බුදුහාමුදුර හොයාගත්තු දේවත් ප්‍රකාශ කරන්න බෑ බුදුහාම හොයාගත්තෙකුත් නෙවෙයි නේද හඳු දැනගත් දැනගත්ත දේ දැන් විස්තර කරන්න ඕනේ දැන් විස්තර කරන්න ගියාම හැම එකටම අලුත් වචන වචන හදාද විස්තර කරන්න බෑනේ නේද දැන්ට ඒ වෙනකොට මිනිස්සු දන්න දන්න වචන වලින් තමයි දැන් දීපි ලෝක ඉපදෙනෝ නිරේ එහෙම යනෝ ඒ ඒ ඔය සිද්ධිය වෙනවා ඔය සිද්ධිය දැන් ඒ කාලේ සාමාන්‍ය දැනුමක් හරි කෙනෙකුට හිත දියුණු කරලා ඒව අත්දකින්නත් පුළුවන් හරි එතකොට ඒක සාමාන්‍ය දැන් අපිට දැන් ඒක නිකන් මම එදත් කිව්වේ ඒක අපිට නිකන් අමුතු නොලෙජ් එකක් වුණාට ඒ කාලේ නම් ඔක සාමාන්‍ය දැනුමක් ඒ කාලේ. මොකද දැන් අර නිරේ තියනවා දෙවියන් වමුණ ඉන්නවා කියන එකත් අපි දැන් හරි කියලා ඇක්සෙප්ට් කරන්න එපා අලුතෙන්. ඒ කාලේ එහෙම ඇක්සෙප්ට් ඔව් ඒක අලුතෙන් ඇක්සෙප්ට් කරන්න ඕන දෙයක් නෙමෙයි ඒ දවස්වල. ඒ කියන්නේ ඒ දවස්වල මිනිස්සු දාන ආ මේගොල්ලෝ දිව්‍ය ලෝක මේ දෙවියන් සිතාපසයා මේ ඉල්ලලා තියෙන්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ. බුදුහාමුදුරු ඉපදෙද්දී. ඉතින් එහෙම මට්ටම කෙනෙක්. ඉතින් Tamanටම ෂුවර් ඉතින් ඒක. ඒ වගේ අත්දැකලා තියෙනවා. එතකොට ඕවා වික්ලෙන් කරනවා කර්මය කියලා ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ කෙනෙක් හොඳ දෙයක් කරලා මේ මේ වගේ සැප සැප විඳින්නේ? නරක දෙයක් කරලා කොහොමද දුක් විඳින්නේ වගේ. ඒවට නිකන් සාමාන්‍ය රෆ් ගයිඩ්ලයින්ස් තියෙනවා. නමුත් සියලුම විස්තර කරන්න බෑ. උදාහරණ තියෙනවා දැන් මාන්නෙන් ඉන්න මනුස්සයා බල්ලෙක් කියලා උපදිනවා කියලා තියෙනවා. ඔහොම කියලා තියෙනවනේ දේශනාවල. ඔව්. ඒ වගේ ඉද යක පොඩි පැටන් දකිනවා කියන සමට නමුත් ඔක සම්පූර්ණ එක්ස්පලනේෂන් එකක් දෙන්න බෑ කියන්නේ එහෙම ධර්මතා එක එහෙම දැන් මේ මුලාවේ හිටියොත් මේ වගේ දේවල් එනවා කියන එක පේනවා සමහරට. ඒක කෙලවරක් කියන්න බෑ ඉතින් මෙහෙමයි මෙහෙමයි කියලා හැම එකටම. මොකද හිත කියන එකම අපිට කොච්චර සීමා කරන්න බෑ. ඒ වගේ හිතේ තියෙන විවිධත්වය අනුව තම ඕවත් විවිධ වෙලා තියෙන්නේ අනිත් එක නිකන් ඔය කර්ම කියන එකට නිකන් පොඩි නිකන් රෆ් නිකන් අයිඩියා එකක් තියෙනවා නිකන් කෙනෙක් කැමති වෙන්නේ මොකටද නේ ඒ වගේ දැන් අපි හිතමු කෙනෙක්ට වතුර දෙන්න කැමති නැහැ වගේ එකක් කියලා කෙනෙක් අපි හිතමු වතුර බොන එක නවත්තනවා වතුර නොදී ඉන්නවා පාටහරි එතකොට මම කැමතිලා තියෙන්නේ අර වතුර කියන්නේ කෙනෙක් සම්බන්ධයක් නැහැ. වතුර නොදෙන කෙනා සහ මම කියලා සම්බන්ධයක් නැහැ. සිද්ධිය එක සිද්ධියක් තියෙනවා. හරිද? අන්තිමට ඒක තමයි වෙන්නේ. දැන් අන්තිමට දැන් කර්ම විභාග විදියට මට වතුර පේන්නේ වගේ එකක්. හරිද? අන්න එහෙම එකක් තියෙනවා. දැන් මම කැමති මම කැමති නෑ වතුර මේ දෙනවා කියන සිද්ධියට. අන්න ඒ වගේ. අන්න නිකන් රෆ්ලි. කෙනෙක් ජීවත් වෙනවට කියන්නේ මම මරනවා කියලා කියන්නේ කවුරු හරි ජීවත් වෙනවා කියන එක මම කැමති නැහැ. සත්පුද්ගල කතාවක් නැතුව. එතකොට අර ඒක විපාකේ වෙන්නේ ආයේ ඒක Tamanට එනවා කියන එක දැන්. ආයෙ ෂඩු වෙනවා වගේ. එහෙම එහෙම එක නිකන් දාලා අදහස් විතරයි. සම්පූර්ණ විස්තර කරන්න බෑ. නැකොද බුදුහා බුදුන්ගේ දර්ශනේ කර්ම පාවිච්චි කරලා විස්තර කරන්න බෑ. කර්මය ගැනීට මෙහා දෙයක් විස්තර කරන්න දැ මේ ප්‍රශ්නය විස්තර කරන්න පාවිච්චි කරගත්තු එකක් විතරයි ප්‍රශ්නයට පාච්චය දම බාන මේ කර්මය විපාකයක් ඉදිරිතයි මේ විදිහට ඇතිලා තියෙන සරන්දාස ඇතිලා ඊළඟ ඊළඟ ඒකල්ලට ඒකට ටූල් එකක් ඉදිරිය උදව් වෙනවා ඒක ඒ කාලේ මිනිසුන්ට ඒක ගැන අවබෝධයක් තිබ්බ හින්දා ඒක පාවිච්චි කරන එක ලේසියි ඔය විස්තර කරන්න. හින්දා ඒක ඔතේ කර්මය දැන් ඔය ඉස්සර තිබුණ වේදනාව නෑ සම්පූර්ණ කර්මයෙන්ම තමයි සියල්ලම වෙන්නේ කර්මයට අර අර මේ හිතේ ක්‍රියාකාර එහෙම විස්තර වෙනවද කියලා දන්නේ නැහැ දැන් අර මේ කාය සිත කාය වචනයෙන් කර්ම වෙනවා කියන්නේ ඔව් ඒක තමයි ඒගොල්ලෝගේ කර්මය ටිකක් වෙනස් වෙනස් ඒකම නිකන් සංකල්පය වගේ තියෙන නැති ඒ ගොඩක් ඒ විදිහට තියෙනවා මේ මම හිතන්නේ ඒ කාලේ තිබ්බ එන දවස්වල වේද වේදේ තිබ්බ වචන අරගෙන බුදුහාමුදුරේකට වෙන අර්ථකථන දීලා තියෙනවා. නිකන් සාමාන්‍ය ගොඩාක් වචන දැන් ඔය විඥානය කියන වචන වගේ ඒවා ඒ කාලේ තිබ්බේ. ඒවයි නිකන් නිකන් මිනිසුන්ට නිකන් ඔය සාමාන්‍ය ජීවිතේට උමන ඒවත් ඒ කාලේ තිබ්බ වචන වලින් ඔය නිකන් නජච්චාවසලෝ තියෙන යත්තාව තිබ්‍රාහ්මණ ඉතින් ඒකට වාසලය බ්‍රාහ්මණය කියලා තිබ්බ අයිඩියා එකට වෙන එකක් දුන්න මංගල කරුණු කියන එකට මිනිස්සු ගාව තිබ්බ අයිඩියා එක ඒක වෙනුවට නෑ ඒක නෙමෙයි මෙන්න මේක තමයි මංගල කරුණු කියන්නේ බ්‍රාහ්මණය කියන එක එහෙම නේද මංගල කරුණු කියලා මෙන්න හරියටම මේ මේකන් මේ තිබ්බ මෙම මේක නෙමෙයි ඒ කාලේ ආපු මේවකට අනුව ඇත්තටම ඉතින් මංගල කරුණු කියලා කියන්න පුළුවන් ලිස්ට් එකක් ඒ කාලේ තිබ්බ ඒකට එකෙන් ප්‍රයෝජන ගත්තා. ඒ ආපු සංවාදයෙන් ප්‍රයෝජන අරගෙන දුන්න නැත්නම් වසලයා කියන්නේ මෙහෙම උපතින් වසලයා වෙනවා කියලා නෑ නෙමෙයි. දිසා. ආ දිසා. සදිසා අර මොකද්ද? වන්දන. වන්දන. ඒ වගේ ගොඩක් තියෙනවා ඒක එතකොට ඒක ඒ කාලේ තිබ්බ සංවාදයෙන් ප්‍රයෝජන අරගෙන ඒකට අලුත් අර්ථකථනයක් දීලා ඒක මිනිසුන්ට ඒ විදිහට හිතන්න පුරුදු කරපු එක. කර්ම ඒ ලෙවල් එකෙන් නෙමෙයි ඊට වඩා ටිකක් ගැඹුරු ලෙවල් එකකින් යනවා. නමුත් ඒකත් අවසානයේ පාවිච්චි කරලා තියෙන මේ ප්‍රශ්නය විස්තර කරන්න ඕනේ. ඒ කර්මය ගැන කියදිම නැතින අර නිගණ්ඨනාත පුත්තගේ කෙනෙක් කැවිලා වාද කරා කියලා ඒගොල්ලන්ගේ තියෙන කාය දන්න වගේ දන්න මනෝ දන්න සුද්ධාන්ත කරන අපේ තියෙන කාය කර්ම ටික අපේ වල බලවත් මනෝ කර්ම ඒගොල්ලෝ කියන්නේ කාය දන්න හරි කියලා වාදයක් ගිහලා එතන එක්ස්ප්ලেইন කරනවා කර්මය එයාලා ඩිෆයින් කරලා තියෙන්නේ දණ්ඩ දණ්ඩ ඒගොල්ලන්ගේ බලවත් කාය කයින් කරන එක තමයි අර මේ අතර මේ හාමුදුරුවෝ කියන්නේ මනෝ කර්මය තමයි බලවත්ම කියන එක එක්ස්ප්ලেইন කරනවා මනසේ ප්‍රශ්න